අමතර සමීපක ලිඛිත ප්‍රශ්න හතරක් තියෙනවා හතරෙන් දෙකක් භාවනාවට සම්බන්ධයි අනිත් දෙක එච්චර සම්බන්ධකමක් නැහැ හතරක් කරලා ඒ සම්බන්ධ දෙකේ ওই සම්බන්ධ දෙකෙන් පටන් ගන්න. අක්ෂර ස්වාමීන් වහන්සේ වරක් මම ගුණවත් ස්වාමීන් වහන්සේගේ මානසික තේමින්ගේ පොත කියවන විට අවබෝධ වූයේ සිතිවිලි සංදාය මනසේ මවාපත් වූ විකාර මනිනේ බදාගෙන දුක් කෙරෙහු අහිංසය සැබෑවෙන් තොර බව වටහාගත් දිනේ මනිනේ කීමට යමක් නැති බව බව වැටහි කන්දක් නැගිනි දැසට මොහොතකට නැගී නැගුණ කන්ද දැසට දරා සිටියයි සිතා සිටීමට හිතේ ඇඳගත් මුලාවක් පමණක්ම බව දැනේ. හිත මෙන්න ගත තුළද මහා සිතිලා ඉතිරි පැතිරෙන. එදින මෙලක වැටුණු නමුත් දැනුතු මට විටින් විට මහා තනිකමක් මෙන් දැනේ. දැනේ දැනේ තනිකම. දැනේ තනිකම සිතිලසක් අතර විටින් විට මාළුවේ මාළු දෙමින් සිටි උපදෙස් දෙනු මැනවි. මේකේ තියර පොතක් කියනකොට ඇතිවෙච්ච චින්තාමේ වගේ ඥානය ඒකත් අර පොත් කියනකොටදී සමාහලක් ටිකක් ඈතට කියලා වදිනවා ඒකට අපි අනුමාන ඥාන කියලා කියනවා නැත්තම් ණය විපස්සනාව කියලා ඒ විලාට වෙනසක් ඇති කරනවා නමුත් ඒ ඇති කරපු වෙනස අනුග්‍රහ කරලා ඒක පවතින විදිහට වැඩ කෙරුවේ නැත්නම් ඒක ආයෙ මතක නැති වෙනවා මට නැති වෙච්චාම මේ විචිකේ මතක තියෙනවා නමුත් ආනිසංස නොලැබෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ භාවනා කරලා ඒ හිතවිල්ලක මුලැමැදාක බලන එක තමයි කිරුවොත් අර පොතේ ලියලා තියෙනක ඇත්තද නැත්තද කියලා Tamanට අත්දැක ගන්න පුළුවන්. අත්දැකගත්තොත් තමයි අර චින්තාමය ඥාන භාවනාමය ඥානයෙන් තහවුරු වෙන්නේ. එහෙම තහවුරු වෙන්නේ නැත්නම් අර එහෙම මැකිලා යනවා. වෙලාවට ඒක තේරෙනවා ආයශරයක් මල්කිලා යනවා. ඒ නිසා අපි ඥානයක් වඩනකොට සුතමේ ඥානය, චින්තාමේ ඥාන, භාවනා ඥාන කියලා පිළිවිලින් යනකොට භාවනාමය ඥානයක් වුණොත් තමයි ඒක අර ගලේ කෙටුවා වගේ හිටින්නේ. ඉතින් මේක නරක නෑ. නමුත් මේ කියන්න තියෙන එකට තරම් වෙන විදිහට ජීවන රටාව සකස් කරගෙන සකස් කරගෙන යෑමේ දුර්ලභම් තිබිලා තියෙනවා. ඒ නිසා පොත්වල ගොඩක් දේවල් තියෙනවා. ඔය කියුවට පස්සේ තමන්ට හොඳයි හිතෙන තරකක් සිද්ධ වෙන්නේ නැතයි කියන දේ ක්‍රියාවත් කරලා බැලුවේ නැත්නම් ඒ නිකන් වැල්ලේ ලියුප එකක් වගේ වතුර ලියපු අකුරක් වගේ ඉක්මනට මැකිලා යනවා. ඒ මැකිලා කියත් ඒකේ ගුණයක් තියෙනවා හැබැයි. ස්ථිරම වෙනසක් ඇති නොකරුවට ඒ නිසා දැනගන්න තියෙන්නේ ඉස්සෙල්ලා හොඳට භාවනා කරන්න මේ රූප ධර්ම පිළිබඳව ආස්වාද ප්‍රසආති හෝ පිඹිමැකිලිමෝ මොකක් හරි හොඳට සතිය වඩලා ඊට පස්සේ නාම ධර්ම වලට ගියහම වෙලාවක් හම්බ වෙයි එවැනි හිතවිලි නැත්නම් හිතවිල්ලක නැත්නම් හිතවිලි වල මුලමදාග දකින්නේ එතකොට ওই කියපු දේ ඇත්තද නැත්තද කියලා පොඩ්ඩක් උරගා බලන්න පුළුවන් එතකොට නම් ඔයිට වැඩි yaadena ගතියක් එයි කියලා බලාපොරොත්තු බල බල කරන්න පුළුවන්. දෙවන ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ ටික කාලයක සිට සවුන්ඩ් ඔෆ් සයිලන්ස් එකට ફોකස් කරමින් සිටිමි. සිටිමි වේදනා සියල්ලම සාධියන බලාපොරොත්තුෙන් විස්ලේ. ඒ වගේ කිසිම බලපෑමක් නැත. නමුත් එම සවුන්ඩ් ඔෆ් සයිලන්ස් එකේදී දිවි දිවි යන ස්වභාව ස්වરૂපයක් ඇත. හරියටම හෘද ස්පන්දනය මෙරි. ඔබ වහන්සේගේ අවවාදයන් පතමි. සුවපත් වේවා. මේකත් ඒ වගේ අර ඉස්සලයිකේ අපි අර හිතවිල්ලක් පිළිබඳව ගත්තා මේකෙදී ශබ්ද පිළිබඳව සහ ශබ්ද නැති එක පිළිබඳව දැනගෙන කියනවා මේවා එක එක තැන් වලින් පෙන්වන දේ ඒ තමන්ට ආවේනික දේ මොකද්ද කියන්න දන්නේ ආවේනික දේ මේ වගේ පොඩි බලාපොරොත්තු සහගත තත්ත්වයක් ඇති කරලා තියෙනවා නමුත් මේ නිජපතා කරන භාවනාවකින් තමයි මේ ලබාගත් දේ බුද්ධියට සින්න කරගෙන එතන තමන්ට වශී කරගන්නවා කියන වචන තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ වශී කරගන්න නම් මෙවයිදී අපි උහිත උනන්දු කරන අදිෂ්ඨාන කරගෙන අදිෂ්ඨානේ වඩන ධර්ම පාඩපත් කරගත්තට නිතිපතා කරන භාවනාවකින් තමයි මේක තහවුරු කිරීම කරන්න පුළුවන් වෙන්නේ මේවා නිකන් මේ අර එළවලුවක් කනකොට උම්මල කරක උම්මලකට කැල්ලක් හැපෙනවා වගේ. රසයි. හැබැයි ඒක උම්මලකට කැල්ලක් තියෙන අර ආහාරයේ රස කරන දාන එකක් විතරයි. ආ ඒකෙන් ආ ඔක්කොම බඩ පිරෙන්නේත් නැහැ ඔක්කොම පෝෂණ ලැබෙන්නේත් නැහැ රසකාරකයක් විතරයි. මේ වගේ පොඩි පොඩි උම්මලකට කැලි හැපෙනවා ඉතින් තමයි. ගලුත් හැපෙනවා. පත්කාරවත්. ඒක නෙමෙයි ප්‍රශ්නේ ඔය ස්තෝම තියෙද්දි බත්ටි කන්න. කවි ස්වාමීන් වහන්සේ මේ කර්ම භාවනාවට අවශ්‍ය දෙයක් නොවේ. නමුත් මට කෙනෙක් accuse කළා මම ඒකම ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ බණ අසන නිසා මම දික්ටි උපාදානයෙන් ගිය ඇති බව. නමුත් මා හිතන්නේ මම බුදුන් වහන්සේගේ ධර්මය අසන බවය. මේ පහදා දෙන්නේ නිසා යථාර්ථය ඉලා සිටිනේ. පහදා දෙන්නේ සීනෝ ඉතින් ක්‍රියාවත් කරනකොට තමයි. එක එකනා කීන දේවල් නම් ලෝකේ කෙලෝරක් නැහැ. සෑහෙන දේවල් නිසා අපිට ඇති වෙන විවිධ දේවල් කෙලවරක් නැහැ. ඒක දිගට වැඩ කරගෙන යන මනුස්සය විතරයි මේක කවදා හරි මේ ජීවිතය ඇතුළත ප්‍රත්‍යක්ෂ කරගන්න. නැත්තම් කොච්චර දෝ දේවල් එක එකනා කියනවා. කොච්චර දෝ දේවල් අපිට හිතෙනවා. ඒ හිතුණට මේ හැමතැනම ලිංහාරන මනුස්සයාට උල්පතට බහ ගන්න හම්බ වෙන්නේ නැහැ කියනවනේ. එවනේ හරන පටන් ගන්න දිගට අරගෙන යන්න ඕනේ උල්පතක් හොයන්න. මුල් ටික හරන එක ලේසි කොයිලි දෙවුනත් නමුත් අඩියට බහින්න බහින්න අමාරුයි. ඒ නිසා අපි වෙන තැන කහරනවා. එන දිනට තව තන කාණිට හැමතැනම මේ ලිංහාරාරා ඉන්න මිසක් උල්පතර බහ ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා දැන් අද තියෙන භවන වැඩිකමේ ප්‍රශ්න. ගුරුවරු වැඩි, ක්‍රම වැඩි. ඉතින් ඒ නිසා එක එකන එක එකන කොණ්ඩ දිනකොට දැතර දැතර බඳිනවයි කියලා අපේ අම්මලා අප්පච්චිලා ඉන්න කාලේ තිබුණේ නැහැ භාවනා ක්‍රමයක්. නිසා කොයි එක තිබ්බත් ඒකට වැඳගෙන සාදු කියාගෙන ගියා. දැන් ගොඩක් තියෙනවා. සුපර් මාකට් එකට ගියාම එකම නිෂ්පාදනයේ බ්‍රෑන්ඩ්ස් කීපයක් තියෙනවා. ඒ කොයි එකද ගන්නෙ? ඉතින් එක්කෙනෙක් කියනවා අනිත් එක ගණන් කියලා නෑ. ඒක වෙන මගේ එකම ගණන් කියලා තමයි. ඉතින් ඒක පාරිභෝගිකය අතේ තියෙයි. පාරිභෝගික පිටු අට්ටල තමයි ගෙනියන්නේ සුපර් මාකට් එකට. ගියාට පස්සේ ඕක ගන්නවද මොකද්ද කියන්න දන්නේ ඔක්කොම පච. සියල්ලම පච. ඒ ගහලා දෙනවා පිරිසිදු මී පැණි කියලා. ඉතින් මී මැස්ස කවදාවත් අපිරිසිදු මී පැණි හදනවයි. පිරිසිදු තමයි මේ වෙන්නේ. හදන එක නේ පිරිසිදු කරන්නේ. ඌ තමයි බෝඩ් එක ගන්න පිරිසිදු මේ පැන්නේ. පිරිසිදු එලකිරි. එලදෙනක් ආනවා. ඉතින් කවදද මම අපිරිසුදු එලකිරි හදලා දෙන්නේ. ඉතින් ඒ වගේ ඉතින් කියන්න කෙසේ කිව්වත් තමන් සීබුද්ධියෙන් ආල වැඩ කරන එක තමයි කරන්න තියෙන්නේ. මටත් කියකි මගේ ළඟ විතරක්ම කරන්න කාගවත් ළඟට යන්න එපයි කියලා. මට ඉස්සෙල්ලම කරන පාඩම තමයි තක తీරු කතා කතා කරන්න ඉබයි කියලා. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කියලා ගත්තොත් බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ කරගන්න බෑ. මේයි සත්‍යයන් සියල්ල බොරුයි කියලා ගත්තොත් එයාගේ තන දැඩි දිට්ඨියක් තියෙනවා. ඒක නිසා ඔය අදහස ගන්නත් එපා, ඒ අදහස ප්‍රතික්‍රියාව ගන්නත් එපා. භාවනා කරලා බලන්න. කරගෙන යනකොට මේ භාවනාව මේ ජීවිතය අත්දකලා බලන්න පුළුවන් දෙයක්. ඉතින් මොකට යාල්ලපු ගෙදරින් අහන්නේ. මොකටද පේන බලන්නේ. මොකටද කේන්දර බලන්නේ. කරන කරන යනකොට තමයි තේරෙන්නේ නැත්තම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. අන්තිම ප්‍රශ්නේ සමහරට මේක මේ ධර්මයේ නිකන් කියන එක. ගෞතම මහසෙන් තමයි භාවනාවෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද? යන කරුණාකර පහදා දෙන්නේ ඉතා ගෞරවයෙන් ඉලා සිටින ඔබ වාක්‍යයට මේන ජීවිතේදීම දේවාලයේ අත්දේවා සටහන. ඒ මොකටද රිට්‍රීට් ආවේ කියලා කතාට. මේ රිට්‍රීට් එකට ආවේ. නිකන් දෙනින්ද ඛණ්ඩාවද වහලෙ දෙමින් ඉඳ ගෙදර මේ වහලෙ හොඳ ඉඳාවද තිච්චනේ තමයි මේ කරන වෙලේ තමන් ආවේ මොකටේ මම මේ වැඩමුළුවට ආවේ මොකටේ ඉතින් ඒකෙන් ඒකෙන් කියන්න පුළුවන් මේක යන්නම් වාලේ කරන්නම් වාලේ කරනවාද? එහෙම නැත්නම් මොකටේ භාවනා කරන්නේ? මොකටද වාහන වැඩමුළුවට වාඩමුළුවට වැඩමුළුවකට ඇවිල්ලා ඔය ප්‍රශ්නේ අහනවා කිව්වහම මොකක්ද ඒකේ අදහස? අපි ළඟ තියෙන්නේ ඒ වගේ එල්ලයක් නැතිකම තියෙන්නේ. කෙරීනා වෙලා විහිළුවට ලක් කරලා ඇති වැඩක් නැහැ. නමුත් එහෙම ගියාම කවුරු කොහෙට කොහාට රැඳෙයි කියන්නේ බෑ. තමන් මේ තමන් ක්‍රියාත්මක වෙන්නේ මොකේද කියලා දන්නේ නැතුව අර සුපර් මාකට් එකට ගිහලා කොයි බඩතු ගන්න කියලා ඒ කම්පැනි එක අහලා වැඩන්නේ. මේ වයිති සාමාන්‍යයෙන් මේ භාවනා වැඩිකම නිසා වෙන ප්‍රශ්න කියලා මම කියන්නේ. මේ මෙතෙන් දැවිල භාවනා කරන්නේ මොකටද කියලා අහනවා කියලා කිව්වම මට මට මාවත් කරකොලත ඇරියවා. ඊමද අහන්න ආසයි එළියපෙක නැහැ. ඉතින් එහෙම අහන එකත් හොඳ නැහැ. මම මේ බැන්නට පස්සේ එහෙම මොකක් කියන එකුත් නැහැ මං හිතන්නේ. ඒ නිසා අහන්න කල්පනා කරලා බලන්න මේ වතුර බොන්නේ අයියා. අපි බත් කන්නේ අයියා. ඒ කරන කටයුත්ත හැම එකටම මේ වතුර තියෙන නිසා බොනවද? එහෙම නැත්නම් බත් නිකන්ද නිඳ කනවද? නැත්නම් බත් කන්නේ මොකටද කියලා දැනගන්නවා වගේ අපි කරන හැම කටයුත්තකටම මේක දැනගෙන කෙරුවේ නැත්තම් ඉතින් ඊට පස්සේ මේ බඩු විකුණනායකගේ දෝෂයක් කියන්න බෑ. ඒ නිසා මම කල්පනා කරලා බලනකොට මුඛ මුඛකින්ද තමයි මෙහෙ වෙන්නේ කියලා. මේ මේ වැඩමුළුවට මං ආවේ ඇයි කියන එක එළියපෙක නැයි මං අල්ල හිතා ඉල්ලා හිටිනවා. කල්පනා කරලා බලන්න මං ඇයි මේ භාවනා වැඩමුළුවකට ගියේ කියන කල්පනා කෙරුවොත් මේ ප්‍රශ්නෙට 100ක් උත්තරේ හම්බෙන්නේ නැහැ. යම් ප්‍රමාණයක උත්තර ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ලිඛිත ප්‍රශ්න સમાપ્તයි. අපි යොදාගත් කාලෙන් හයෙන් එකයි ගිහිල්ලා තියෙන්නේ. විනාඩි 15යි ගිහිල්ලා තියෙන තාචිනා වෙන පැයකොත් විනාඩි 15ක් කාලයක් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න හෝ නැත්නම් සභාවට අවස්ථාව ඇටියට මේ ප්‍රශ්න ඉතින් මම මෙහෙම පොඩි මතක් කිරීමක් කරන්නම් අපි කරන වැඩේ පිළිබඳව භාවනා වැඩපිළිවෙල ගියාම අපි ඒ ලැබිච්ච කාලය ඉදිරිපත් වෙච්චි කාලේ උපරිම වැඩ ගැනීම සඳහා බුදුහාමුදුර අපිට කියලා තියෙනවා ඒකට පස් ආකාරයකින් ආසන්න කරුණු සැප කරුණු සලසලා දෙන්න අනුග්‍රහ කරන්නේ කියන්නේ. ඉතින් ඒක තමයි අපි උදේ කෙරුවේ සීල් සමාදන් කරන එකට කියන්නේ සීල අනුග්‍රහිතය කියලා. ඒක නැතුව මේ වැඩේ කරන්න බෑ. එහෙම නැත්නම් මේ වැඩේ උපරිම ප්‍රයෝජන ගන්න බෑ. දෙක සුත අනුග්‍රහිතය කියලා අපි දවසට පැයක් විතර අර ගන්නවා. තමයි ඊට ටිකකුත් ගන්නවා. බුදුහාමුදුරු කියපු දෙයක් අහලා බහුසුත භාවය ලබා ගැනීම සඳහා බණහනවයි කියලා අපි ඒකට සිංහලෙන් කියනවා. ඊගාට මේ වගේ වෙලාවක් ගන්නවා ඒකට කියනවා සාකච්ඡානුගහිතය කියලා. ඒකට සාමාන්‍යයෙන් අපි සිංහලෙන් කියනවා කියන්නේ කමටහන් සෝද කරනවා කියලා කියනවා. එහෙම නැත්නම් ඒකටම කියනවා ධර්ම සාකච්ඡා කියලා. ඉතින් ඒක තියාගෙන ඉන්නේ අර භාවනා කරනකොට යම් ගැටලුවක් මතුනොත් කියලා දෙන බණවල යම් තීරණ නැතිවක් තියෙනවනම් ආන්නේ ඒක සුද්ධ කරගන්න. ඒකට කියන සාකච්ඡානුග්‍රහිතය කියලා. දැන් අපි කරන්නේ ඒක. ඊට පස්සේ තමයි සමතනුග්‍රහිතය විපස්සනානුග්‍රහිතය කියලා සමාධිය වඩන්න සහ ප්‍රඥා වැඩිවීමට අපි භාවනා කරනවා. ඉතින් මේ සාකච්ඡානුග්‍රහිතර පෙළඹිච්ච වෙලාවේදී මම මුලින් කියන දෙයක් තමයි තමන් මේ සීල් රකින්නකොට මේ රකින්න සමාදන් වෙච්ච සීල්පද තේරුම් ගන්නද රකින්නේ. ඒකේ තේරෙන්නේ නැති යමක් තියෙනවද කියන එක අපි මේ වෙලාවේ තමයි සාකච්ඡාවට ගන්න. එකිනෙක නා කතා කරන්න යන්න එපා. ඒ වගේ මූලික උපදේශ පන්තියක් තියලා තියෙනවා. මූලික කමඨහන උපදේශ කියලා. ඒක පිළිබඳව යම් ගැටවල ස්ථානයක් තේරෙන්නේ නැති එකක් තියෙනවනම් අපි ඒකත් මේ වෙලාවේ තමයි යන්නේ. සමහර විටක මේ වගේ වැඩමුළුවක් කරනකොට ඒ වැඩමුළු සංවිධානයේ විසින් දෙනවා නීති පද්ධතියක් ආචාර නීති පද්ධතියක් මේ වෙලාවට මේව කරන්න ඕනේ කියලා කාලසටහනක් සහිතව අන්න ඒ කියන ගැටලු තියෙනවා නම් අපි ඒකත් මතු කර ගන්නවා ඒ වගේම ඒ උපදේශනෝ භාවනා කරන මතු වෙන භාවනා ප්‍රශ්නත් අපි ගන්නවා ඉතින් ඒ නිසා මේ වෙලාවේ කාට හරි ඒ විදිහට තමයි මේ සමාදන්ව රකින්න සීලය පිළිබඳව දීලා තියෙන මූලික කමඨහන් උපදේශ පිළිබඳව පේනකොට අපි බණ කියලා නෑනේ. එහෙම බහිට වෙනකොට කියපු බණ සම්බන්ධව හෝ තමන් කරගෙන යන භාවනාවේ විශ්වාසගත උදායි කියලා හිතන ප්‍රශ්නක් තියෙනවනම් මේ වෙලාවේ ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලයි. දැන් එහෙම කාට හරි ප්‍රශ්න කාරණ තියෙනවනම් අතේ ඉස්සොත් අපිට පුළුවන් එතෙන්ද මයික් එක ගෙනත් දෙන්න ප්‍රශ්න සභාගත කිරීම සඳහා. Thank you. ඒ අද සිටින් මෙඩිටේෂන් එකයි වෝකින් මෙඩිටේෂන් එකයි මාරුවේ මාරුවට මම ඇත්තටම අද තමයි ඉස්සෙල්ලා කරේ එතකොට මට දැනුණා මේ වෝකින් මෙඩිටේෂන් එකකින් පස්සේ සිටින් මෙඩිටේෂන් එකට ආවම හරියට එක්සර්සයිස් කරලා ඇවිල්ලා වාඩි වුණා වගේ මේක ඇඟට දැනෙනවා ඒක නිසා ටිකක් නිදිමත ගතිය එන්න පටන් ගත්තා. ඒක මේ සාමාන්‍ය දෙයක් නෙවෙයි තමයි. වෝකින් මෙඩිටේෂන් එක ෆාස්ට් වැඩි වුණා වත්කින් එක මට ප්‍රශ්නයක් නෑ. ඒක පැත්තකින් කිව්වොත් නෑ ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ අපි අපි මේ සක්ම භාවනා පැත්තක තියලා වාඩි වෙලා මේ නිදිමතේ ඉඳ ඉස්සරලා පරයන්ක භාවනා නිදිමතෙන් ඉස්සෙල්ලා මොකද්ද තමන් කරපු භාවනා කියලා ඒකේ විස්තර ටිකක් කිව්වොත් තමයිලාට ඕකට ඔය විචි සිද්ධියට ඔයිට විදිහට තොරතුරු ලබා ගන්න පුළුවන්. මොකද්ද වාඩි වෙලා කරපු භාවනා? මම ආනාපාන යොදන. ඒ වගේ මානසික මගේ මාගේ try කරනවා මේ නිදිමත නිති කරගන්න. ඒ කියන්නේ පටන් ගන්නකොට ඉඳලාම ඉතිගත් ජීවිත ගතිය තිබිලා තියෙනවා. ඒ කියන්නේ පරියන්කේදී නිදිමත ඇවිල්ලා තියෙනවා. ඒකකොට පරියන්කේදී නිදිමත එනකොට නිදිමතකම නිසාද ඇවිල්ලා පරියන්කේට මේ මේ සක්මනේදී නිදිමත ඇවිල්ලා තියෙන්නේ සක්මනේ නිදිමත නිසාද පරියන්කේට ආවේ නැත්නම් සක්මනේ පැයක් විතර කරලා ඉවරලා. සක්මන් භාවනා කරනකොට นี่ว่าตายแล้วว่าที่ทำมองมันකිමත් ඒක සාමාන්‍ය මේ වෙන බැටිදීකුත් නෙවෙයි නමුත් පරියන්කේ මුලදිම නිදිම තේනවා නම් ඒ කියන්නේ පරියන්කට සුදුසු වෙලාවක් නෙවෙයි. සාමාන්‍යයකට දෙන උත්තරේ කිව්ව ඇහුවත් කියන්නේ සක්මා කරලා වාඩි වෙන්න කියලා. ඒතකොට නිදිම තේනවා අඩුයි කියලා. පරියන්කේ මුලදිම නිදිම තේනවා නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ නිදිමතර කරන අනුග්‍රහයක් වෙනවා ඉඳගෙන ඉන්න එක. එනිසා කියනවා නිින්දකට පස්සේ නැගිටපුවාම මේ පරියන්කට යන්න එපා. කෑමට පස්සේ පරියන්කට යන්න එපා. ගියොත් නිදිමත වෙනවා. එනිසා හැම වෙලාවෙම මේ සක්පන කරලා ඇවිල්ලා මූණට පය ටිකක් හොදාගෙන හිත පිවිදිච්ච වෙලාවක තමයි පරියන්කට යන්න කියලා කියන්නේ. පරියන්කට යන වෙලාවෙදිම නිදිමත පිටින් ගියොත් ඒක මේ පරියන්කට යෑමට සුදුසු වෙලාවක් නෙවෙයි කියලා සාමාන්‍ය කාරණාවකින් තමයි උත්තර දෙන්නේ. එකම අරමුණ කරලා ටික වෙලාවක් ඉන්න බෑ. ඉන්නකොට ඉක්මනටම හිත කුසීත භාවයටපත් වෙනවා. ඉන්සයිකට ප්‍රයෝග කරන්න මොකක් හරි මේ ආරම්භක ආරම්භයේදී පනිජමත නැති ප්‍රබෝධමත් ගතියක් ඇති වෙලාවක තමයි පරියන්කට යන්න වඩා සුදුසු. ආධුනිකයෙක් විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකේ වෙනකට කිව්වා තියෙනවා මම යෝගී ව්‍යායාම කියන්නේ ඔගින්නාලේ කියලා තියෙනවා මේ මට හැඟීමක් ඇති වෙලා තියෙන මේ පස්වම් භාවනාව යෝගී ව්‍යායාමත් අතර සම්පූර්ණ සම්බන්ධතාවයක් තියෙනවා කියලා මම ඒ අන්නේ පස්වම් භාවනාවේ තියෙන ප්‍රතිඵල යෝග ව්‍යායාමයෙන් ලබා ගන්න පුළුවන් කියන එක තරම් කරන්නේ එතකොට අපි සක්මන් භාවනාව කරන වෙලාවට අපි අයම් ප්‍රදාන් තියලා අපව එම කොමාපි ඉගෙන අවධානය යොමු කරලා පිටේ ඒ පිළිවෙල කියන්නේ ඒ වගේම යෝග ව්‍යායාම කරනකොට අපි එක ඉරියව්වක යන්න ඉස්සෙල්ලා අපේ පාත් කරනවා ඒක දෙකක විලාම වෙනස් කරන්නේ ඒකට අවධානය යොමු කරන කවම තවත් අපේ ආස්වාද ප්‍රාස්වාද කිරීමත් අනුවරණය කරන්නේ ඒකට ඒකත් භාවනාවෙන් කරන ප්‍රතිඵල සම්පූර්ණ ලැබෙනවා කියන යෝගී විලාසී කියලා තමයි ගැටලුව. ඇත්තටම හොඳට ප්‍රශ්න මේකට දාන්නේ නමට කරන දේට දාන්නේ නමේ ප්‍රශ්නයක් මිසක් අපි කොයි ඉරියව්වේ හිටියත් යෝගී ඉරියව්වක තමයි ඉන්නේ. ශිවදෙයිය ප්‍රධාන වශයෙන් පිළිලා තියෙන යෝග ඉරියව් 84ක්. හැම ඉරියව්වකටම පොඩි පොඩි විනාශ ක්‍රීම් 1000ක් තියෙනවා. ඒ නිසා 84000ක් යෝගී මේ ව්‍යායාම වල කියේවට කියන්නේ ඉරියව් කියලා. ශිවදෙයිය පිළිලා තියෙන නිසා අපි කොයි ඉරියව් හිටියත් ඒක ශිවදෙයිය වෙන්නපු ඉරියව්වක් තමයි. ඒකයි යෝග ව්‍යායාම කරනවා කියලා විශේෂයක් කරන්න ඕන කමක් නැහැ. ඇවිදිනවා සක්මා කරනවා කියන්නේ ඇවිදිනවා කියන එක. එතකොට අපි ඔය යෝග ව්‍යායාම කරන වෙලාවක හෝ සක්මන් කරන වෙලාවක හෝ අපි ඔය දෙකේ පිට දෙයක් මේ මේ ඉරියව්වෙන් පිට දෙයක් ඇත්තේ නැහැ ජීවිතේ ගැන ඉරියව්ව තමයි. කෙසේ නමුත් ඒ ඉන්නේ ඉරියව්වට හිත දාන සතිය දමන් ඉරියව්ව පිළිබඳ අවදි භාවය කියලා ගත්තොත් යෝග ව්‍යායාම කරනකොටත් කරන්නේ මේ කය යත යතවා කායෝ පනීතෝ හොති තත තතනම් පජානාති යම් යම් ආකාරයකට කය තියෙන්නේ ඒ ඒ ආකාරය දැනගන්නවා සක්මන් කරනකොටත් යතයතාවා කායෝ පණීතෝති තතතතන ප්‍රදාන යම් යම් ආකාරද කායය තියෙන්නේ ඒක දැනගන්න ඉඳගෙන ඉන්නකොට කරන එකම ඒ නිසා මේ ඔක්කොම එකට බැඳිලා තියෙනවා ආධුනිකයෙකුට මේවා සම්පූර්ණ තුනක් ඉඳගෙන ඉන්න එක එකක් ශක්මණ එකක් යෝග ආසන එකක් නමුත් කායානුපස්සනාව ප්‍රගුණ කරපේකනට මේකකවත් වෙනසක් නැහැ ඔක්කොගෙම තියෙන්නේ මේ ධාතු හතරක් විකාර කරන එක විතරයි ධාතු අතර දන්නේ නැහැ මේ කය ඇවිදින කයක්ද කියලා. ධාතු අතර දන්නේ නැහැ මේ කය ව්‍යායාම කරන කයක්ද කියලා. ධාතු අතර දන්නේ නැහැ මේ කය ඉඳගෙන ඉන්න කයක්ද කියලා. ධාතු අතර දන්නේ නැහැ මේ කය මේ මම ඉන්න ගෑනු කයකද කියලා. ධාතු අතර දන්නේ නැහැ මම ඉන්නේ පිරිමි කයකද කියලා. කොටිම ධාතු අතර දන්නේ නැහැ මම පණ තියෙන එක දිනේ නැත්තේ කියලා. ඒ නිසා එතෙන්ට යනකම් මේ ධාතු මනසිකාරය දිහාවට ඉරියාපත භාවනාවට යනකම් අපිට ওই ඉරියව්වල ලොකු ලොකු වෙනස්කම් තියෙනවා. ඒ අර නම් වල විතරයි තියෙන්නේ. ඒක නිසා දීසි වැඩි ඒ Tamanට හොඳට හිත කයට හිත ඇතුළට ගන්න නැත්නම් කයත් එක්ක හිත යාළු වෙන්න නැත්නම් කයට මෛත්‍රී කරන්න පුළුවන් යෝග ව්‍යායාම වලින් නම් ඒක කරන්න. එමුණතෝ Tamanට හොඳට කයත් එක්ක යාළු වෙලා වැඩි වේලාවක් අයත් එක්ක සුහදව ඉන්න පුළුවන් නේ සක්මනේ නම් ඒක කරන්න. තමන්න වැඩි වේලාවක් අයත් එක්ක අවදින් ඉන්න පුළුවන් පරියන්කේ නම් ඒක කරන්න. ආධුනිකයට ඒ නිසා අපි දෙන්න ඕනේ කොයි ආකාරයෙන්ද වැඩියෙන්ම කයත් එක්ක සුහද වෙන්නේ කයත් එක්ක මිත්‍ර වෙන්නේ ඒක මෛත්‍රී භාවනා දුගන්නන්නේ සුඛී අත්තාන පරිහරාමි කියලා. තමන්ගේ මේ කය ඒකට කියනවා අවෝලාරික අත්පටිලාභය කියලා ඒක සුවසේ පරිහරණය කරනවා. පරියන්ණය කරනකොට හොන්දටම පහසුකම තියෙන තැන විතරයි භාවනා පටන් ගන්න. මේක කටුපෙරිය දාලා පෙරලනකොට හරි කටුඹුලේ යනකිනකොට හරි උල තියපු වෙලාවක හරි භාවනා කරන්න බෑ. ඒ නිසා කොයි ඉරියව්වෙද හොන්දටම කය පහසුව තියෙන්නේ නැත්නම් සුඛී අත්තාන පරිහරාමි තියෙන්නේ නැත්නම් මෛත්‍රිය තියෙන්නේ එහෙම නැත්නම් මිත්‍රත්වයේ තියෙන්නේ එහෙම නැත්නම් කය ප්‍රබුද්ධ වෙන්නේ එතනින් තමයි භාවනා පටන් ගන්න ඕනේ. ඒ නිසා ඒ සර්වචනාංශයේ ඉගැන්වීමේ සක්ම භාවනාව තමයි අපිට තියෙන්නේ. ඔය යෝගාසන එනතන් ඒ විවිධ යෝග ඉරියව් වෙනුවට සක්ම භාවනාව තමයි තියෙන්නේ. සක්ම භාවනාවේ ඔක්කොම කටයුතු ටික වෙනවා. නිචපතා සක්මනේ පරියන්ඛය කරනවා නම් වෙනම ව්‍යායාම කරන්න අවශ්‍යතාවයක් ඉන්නේ හැබැයි යෝග ව්‍යායාම වල තියෙන විශේෂ ලාභයක් යම් යම් ලෙඩ රෝග දැනටමත් කයේ තියෙනවා නම් ඒ ලෙඩ රෝග සුව කිරීමේදී සක්මට ඉස්සෙල්ලා හීලින් එක එහෙම නැත්නම් වේදකම අර විච්ච කයි වැරදියට පිටපු දෙේ හරි ගැසලා දෙන ගතිය තියෙනවා යෝග ව්‍යායාම වල. ඒක නමුත් සක්මණේ තියෙන්නේ ලෙඩ නොවෙන්න හෙදකම කියලා දෙනවා. ඉතින් වෙදකම හේදකම දෙකේ හැමදාම වෙදකම තමයි ඉස්සරහින් තියෙන්නේ හේදකම එච්චර ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒ වගේ යෝග ව්‍යායාම සහ සක්මන දුන්නාම අපි සක්මන ප්‍රතිඵල අඩු ක්‍රියාශක්තිය අඩු දෙයක් වශයෙන් යෝග ව්‍යායාම ඉක්මනට ක්‍රියාශක්තිය කියන එකක් වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒක නමුත් ඒකෙන් ගිහිල්ලා ආයෙත් සක්මනට අවිල්ලා තමන්ගේ කයට ලෙඩ නොවන තත්ත්වයට එහෙම නැත්නම් ලෙඩ නොවන කෙනෙක් ඇත්තේ නැහැ. අඩු තත්වයකට වෙන විදිහකට කියනවා හෙදකමඩ පුරුදු වෙන විදිහට කටයුතු කරොත් විශේෂයෙන්ම කියලා යෝග ව්‍යායාම කරන්න ඕන වෙන්නේ දවසකට මේ යම් ප්‍රමාණයක් ඇවිදලකට ඇවිදිනවා නම් ඒකත් අර දැඩි වේගෙන් ඇවිදින එක නෙමෙයි තියෙන්නේ සාමාන්‍ය වේගෙන් ඇවිදින එකෙන් ඔක්කොම ලෙඩ සනීප වෙනවා ඔක්කොම ලෙඩ සනීප වෙනවා ඒක අපිට අර ඒක මේ කාලේ නාස්ති කිරීමක් වගේ නෙපේ සක්මන් බහන උඩා කළාට අපි කරන්නේ නැහැ හම්බුනොත් වෙලාවක් ඉඳගෙන ඉන්නවා. එතන යෝග ව්‍යායාම කරනවා. අර ඒ දෙක මැද කියන්නේ සක්මන්ට එච්චර ගෞරව කෙරෙන්නේ ඇත්ත තමයි. පටන් ගන්නදී ආරම්භයේදී අපේ කයේ යම් යම් රෝග ලක්ෂණ තියෙනවා යම් යම් මානසික පීඩා තියෙනවා. ඒව තනියක වුණාට පස්සේ නැත්නම් ඔය යම් ප්‍රමාණයකට සමනය වුණාට පස්සේ ඒව තනිප කරන්නේ හේදකම් වලින් සමාවෙන්න බෙදකම් වලින් ඊට පස්සේ හේදකමට දා ගන්නවා. ඒ දෙකම දානවා කියන්නේ හැමදාම යම් ප්‍රමාණයක් මට ඒ දෙන්නවා. ඉතින් සර්වචනාංශය හැමදාම හැතැම් 10ක් නැත්නම් කිලෝමීටර් 15ක් හැමදාම ඇවිදලා තියෙනවා. තමයි අවුරුදු 45 පුරාවම සර්වචනාංශය පාවිච්චි කරපු හේරපදෙක් කියලා දෙයක් තිබිලා නැහැ. පයින් ඇවිදලා තියෙනවා. ඉතින් ඒක ලෙඩ නැහැ. ලෙඩ ඉන්නේ නැහැ. දැන් අපි ඉක්මනට කටයුතු කරලා ලෙඩ වෙනවා. දුකට දුකට දුකන යන්නේ දෙතක. ඒ ලෙඩේට දුවනකම් ලක්මන් කරන්නත් වෙලාවක් නැහැ. දුල දුල ගිහිල්ලා අන්තිම ලෙඩ වුණාට පස්සේ එයින් කාටවත් වෙදකම් කරන්න බෑ. ඒ නිසා හොඳට කායනුපසනා කරන එකනට මේ සක්මණේද පරියම් මේ පරියංකේද නැත්නම් යෝග ව්‍යායාමද කියලා බැලුවොත් යෝග ව්‍යායාම වල තියෙන වේදකම් ගතිය. ඒ ඒ ව්‍යායාම ටිකක් තියෙනවා ඒක කරපුවාම ඒ ඒ ලෙඩ රෝග අයින් කරන්න පුළුවන්. නමුත් මම දැකලා තියෙන මගේ අත්දැකීම හිතුවේ සක්මන් හෙදකම කරලා දෙනවා. හෙදකම කෙල් ටිකක් කියලා. සක්මනේ පුදුජනංශේ ආනිසංස පහක් දේශනා කළා තියෙනවා. අප්පා වාදෝති අප්පා තංකෝ කියලා කායික ලෙඩ රෝග සහ මානසික ලෙඩ රෝග නැති කරනවා. හැබැයි උග්‍ර ඒවා නෙවෙයි. උග්‍රව නැති කරන්න අපේ කුලදරම් කරන්න ඕනේ. එහෙම නැත්නම් ව්‍යායාම කරන්න ඕනේ. ඊට පස්සේ යම් මට්ටමකට සෞඛ්‍ය ආවට පස්සේ ඒක දිගට පවත්තන්න තක්මන කරන එක තුනියම කරන්නේ කායන පශනාව තමයි. ඒ 14ක් දුජානන්සේ කායන පශනා ක්‍රම කියලා දීලා තියෙන සතිපට්ඨානේ. ඉදියාපත භාවනාව ඉරියවත සන්දි භවනායේ ඉරියවගේ අනිත්‍යවට අනිවයි ඒක හුඟක් හොඳයි මේ දැනට කායික ලෙඩ රෝග තියෙන අයට රෝග ලක්ෂණ රෝගය අඳුරගෙන සුවපත් කරන්න ඒක උන්ක පාවිච්චි කරන්න පුළුවන්. කායික පටන් මට පෑන් දැනෙන්නේ සත්‍යයෙන් මම දිහා බලනකොට හිතයි කරන්නේ වගේ දෙන්න කතියක් ඉතිරෙන්නේ ඒකත් කායික තමයි ශරීරගතව හිතේ ක්‍රියාත්මක වෙන සිත් පිළිගන්න දැන් ප්‍රත්‍යක්ෂ කලේ කියලා හිතන එක කිදේ සංකල්පය. ආ ප්‍රත්‍යක්ෂ කලේ නොහිතේ හිතේ හිතේ එනොට එක ප්‍රකාශයක් විදිහට කරන්නේ ප්‍රශ්නයක් විදිහට අහන්නේ. ඒක ස්වාමීන් වහන්සේ දෙකම සංඥාවක් විතරද ඉතිහාස විද්‍යාවට නැත්නම් අර ඒක කෙලින්ම ඉතින් බලන්න එක අපි සතෙක් එක ඒකකයක් ඒකකයක් ඒ තැනක් තැනක් කියනකොට අපි ගන්නේ භවනා කරන්නේ නැත්නම් ඒ කය වෙන්නලා තමයි කියන්නේ ඒ ඇත්ත. ඒ තැනැත්ත ඒක ඒකි. එම් කියන කියන්නේ ඒකක එකට. ඒකකේ පුත්‍රයන්ච පහට කළා තමයි පෙන්වන්නේ ගැටේ කියනකොට. කායක පැත්තක් තියෙනවා. ඇතුලෙන් බැලුවොත් ඒකේ වේදනා ශරීරයක් තියෙනවා, සංඥා ශරීරයක් තියෙනවා, සංස්කාර කොටසක් තියෙනවා, විඥාන කොටසක් තියෙනවා. ඉතින් අපි මේ ගැටේ ගහනකොට මේ අහවල තියෙන ධාතු කොටසක් ඇවිල්ලා ඒක එකක් වෙලා මම එක් වෙලා ඒක දිගේ යන මේ ගැටේ වදිනකොට පහක් එකතුලා හැදෙන්නේ පංචස් පාදානස්කරණ පහ. ලියනකොට තමන් ගැටේ ගහගෙන තියෙන තාර තමයි ලියන්නේ. වෙලාවකට අපිට පේනවා කයක් වශයෙන් කය කියන්නේ ස්කන්ධ කන්ද ගොඩ කියන එක. එකක් නෙවෙයි සමූහයක් කියන්නේ. රූප කොට සමූහයක් එතකොට ඒ කියන්නේ. ගොඩ කරලා තියෙන පස් ගොඩ පස් කන්දක් කියලා අපි කියනවා ගල් කන්දක් ගල් ගොඩක් ඒ වගේ මෙතන තියෙන ගොඩක් එතන රූපාකාරයෙන් බලන්න පුළුවන් එතකොට ඒ කියන්නේ පාටිකල්ස් කොටස් ඊට වේදනා ගත්තොත් මේක තමයි දුක් වේදනා සැප වේදනා දුක්ඛම සුඛ වේදනා කායික වේදනා මානසික වේදනා කියලා දුක් කඩ ගොඩක් මිනිස් කියන්නේ තන්නේ ක්‍රම දුක් ගුලියක් වේදනා ගුලියක් සංඥා ගත්තොත් ඕට ඕන සංඥාවක් දෙන්න දෙන එකාගේ මොඩකම හැටියට තමයි ඒක දෙන සංඥා වෙනස් වෙන්නේ මේ දීපු සංඥාව ස්ථිරයි කියලා හිතන මිනිහට තමයි ප්‍රත්‍යඥය කියන්නේ. මේ දැන් දීප සංඥාව තා පොඩ්ඩක වෙනස් වෙනවා කියනකොට ආර්යයන් වහන්සේ වෙලා ඉවරයි. සංඥාව අනිත්‍ය න ආර්යයන් භාව වෙලට. දීප සංඥාව එකමයි කියලා හිතනවනම් ප්‍රත්‍යඥය. ඉතින් සංඥාව පැත්තෙන් මේකට උත්තර දෙනවා. සංස්කාර කියලා කියන්නේ මේක පිළියම් කරන්න හදනවා. මේ නාගෝඩෙන් ඇගිදෙන කාරළු තියෙන මේකට පිළියම් කරන්න හදන එක තමයි සංස්කරණය කරනවා කියන්නේ. මේක සකස් කරන්න හදනවා. තියෙන විදිහට පාර ගන්න කැමතියි. ඉතින් මේ සකස් කිරීම රූප සකස් කිරීම වෙන්න පුළුවන්, වේදනා සකස් කිරීම වෙන්න පුළුවන්, සංඥා සකස් කිරීම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වේදනා සංඥා සංඛාර තුන තමයි නාම වශයෙන් වත් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් සකස් කිරීම එක. කවදාවත් මොනම දෙයක්වත් තියෙන විදිහට පාර ගන්න කැමතියි. මේ සකස් කිරීමත් කාණ්ඩක් මෙතන. හැම කෙනාම කේක් හදන පිළිප නෙවෙයි කරන්නේ. හැම කෙනාම කොස් කපනවා කියන එකම නෙවෙයි කරන්නේ. හැම කෙනාම වට්ටි විනවා කියන එක නෙවෙයි කරන්නේ. හැම කෙනාම මොනවා හරි කරනවා. ෆැබ්‍රිකේෂන්. ඊට පස්සේ විඥානේ මේ මම මේ මම නෙවෙයි කියලා බෙදනවා යන්නේ නැතර. ඒකත් කිසිම චිත්තක්ෂණයක්වත් නැහැ. ওই ගැටේ කොයි කෙලියනවාද කියලා කියන්නේ. සම්පූර්ණ කියන්නේ මම ඔක්කොම සංඥාවෙන්මයි දෙන්නේ කියලා. සංඥාවත් එක පැත්තක්. භෞතික විද්‍යාඥයා ඔය රූපාකාරයෙන් තියෙනවා. රසායන විද්‍යාඥයා තව පැත්තකින් යනවා. එක එක එක එක අල්ලනවා නම් දෙන්නේ පහම එකතු කරලා දේශනා කරලා තියෙනවා. මේ පහ සමස්තය කාණ්ඩුවක් එකක් ඒකකේ කියලා ගන්නකොටම පෘථජන වෙලා ඉවරයි. එහෙම නෙමෙයි මෙතන තියෙන ගොඩක්. විචල්්‍ය සාධක රාශියකින් ක්‍රියාත්මක කරන ක්‍රියාව හැට පිළිලා තියෙන්නේ. මේක මේක නිසයි කියලා එකට අඩු කරන්නේ පුත්‍ත්ජනය විතරයි. ආර්යයන් වහන්සේ හෝ රහතන් වහන්සේ උද්දජනශි දන්නවා කිසිම දෙයක් මේ ලෝකේ ඒක හේතුක නැහැ. හේතු රාශියක් තියෙනවා. ඉතින් හේතු රාශිය දකින්න නැතුව මේක මේක නිසාමයි කියලා තීන්දුව කරපු ගමන් ඒක තමයි ලෝකේ තියෙන ලොකුම ඔලොමලකම. ලොකෝ මොඩකම හැම විශේෂකදීම කරන්නේ විචල්්‍ය සාධක දෙක තුනක් අල්ලන්නේ ඒකෙන් විශයක් ගොඩනගනවා. ඒ ඔක්කොම තකතිරු වෙනවා. බුදුරජාණන් කිසිම විශයක් නැහැ. උන්ට විශේෂ නැහැ. විශයක් නැහැ. මේ එක එකට බෙදාගෙන කඩ කුටි කඩාගෙන හදන්නේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි ওই විශ්වවිද්‍යාලයක තියෙන හැම ডিপার্টমেন্ট එකක් ගත්තොත් ඒවා වැඩියෙන් අලුතෙන් දුක් උපදවන තැන. මේ දන්නේ නැති මොඩියෝ ගෙනිලා තව දුක් උපදවන තැන. ඔක්කොම සමස්තය තමයි වැඩ කරන්නේ. ඒ නිසා අපිට බෞද්ධයන් වශයෙන් බුදුරජාණන්සේක ඇඟිලි පහට වගේ පහට අඩු කරලා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් භාවනා කරන යනකොට මේ ගොඩක් බව, කන්දක් බව, සමස්තයක් බව, එහෙම නැත්නම් සංකතයක් බව රූපවල රට ව්‍යාපෝතේජ වශයෙන් පෙන්නන්න පුළුවන්. වේදනාවල පෙන්නන්න පුළුවන් සැප, දුක, අදුක්ම සුඛ, මානසික දුක, කායික දුක කියලා. සංඥාවලුත් වෙනවා නිත්‍ය සංඥාව කියලා එකක් තියෙනවා. ගත්තොත් ඒක මොකද්ද මොකාද බදාගත්තා වගේ ඒකෙම අල්ලගෙන ඉන්නවා. ඒ වෙනසක් නෙවෙයි ඕක වුණාට වාස්ය වෙනස් වෙන්න පුළුවන්. අනිත්‍ය සංඥාට ගියාට පස්සේ අපිට කිසි කෙනෙක් එක්ක කිසිම සම්බන්ධතාවයක් චිත්තක්ෂණ දෙකක් පවත්වන්න බෑ. මිස්ල කතා කරපිට නම් මම පස්සේ කතා කරන්න කියලා කියනවත් එක්කම සංඥාට අහු වෙලා ඉවරයි. සංස්කරණෙදිත් පේනවා අපි තාඨමන තාක්කයි වලි කන තාක්කල් දඟලන තාක්කල් දැඟලෙනවා. දඟ වැටෙනවා. මොකීර දඟලුවත් දඟලෙනවා. ඉතින් කියනවා ගැඹුරෙන් කියනවා හැම චේතනාවක්ම දුක පිළිසින්නවා කියනවා. ඒකට කැමති නැහැ බෞද්ධය කැමති නැහැ කියහඬ. බෞද්ධය දන්නේ මේ මේ චේතනාව හොඳයි මේ මේ චේතනා නරකයි. කොද්ද කියන මට ඒ පමයි තව තැටි ටික රවුත් වෙලා දෙන එක බින්දු ටික එන්නේ එළියට වෙලා චේතනා පරිසුද්ධ වේ නම් පෙන්තම් පරදීන්නේ නැහැ කියලා තියෙනවා. පෙන්තම් පරදීන්නේ චේතනාවද නැතිද කියලා. මම දැන් පෙන්තම් දිනන්නේ චේතනාවද නැතිද කියලා. හැම චේතනාවක්ම වැරදි කියනකොට උගෝදනේ කූල්ලනවා. මොහොත සර්වඥාන්සේ පැහැදිලිව කියනවා සබ්බේ සංඛාරා දුක්ඛ. චේතනාවට තව නමක් තමයි සංස්කාර කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්ච. ඉතින් මේ පිරිසු චේතනා කියන දෙයි වාසනා කියලා අපි වච්ච කොටා ගන්න. එහෙම පිරිසු චේතනා කියලා දෙයක් කියන්නේ තීරණ චර්යා චේතනා කක්ක. චේතනාවෙන් තමයි නටවන්නේ අපි. චේතන බිකේ කර්මම් වදා. කර්ම කියන වචනේම අපි දන්නවා කර්ම ගෙවිල්ලක් කරන්න මේ. සංසාර කියන්නේ කර්ම ගෙවිල්ලක්. ඉතින් දැන්වත් චේතනා කරනවා කියලා කියන්නේ ඔයිට පේන්නේ නැති පැත්තක් සංස්කාර සංඥා වගේමයි. ඊට පස්සේ සංස් මේ විඥානය කරන්න හදන්නේ මේ මම සහ මේ මම නෙවෙයි කියලා හැම වෙලාවෙම දෙකට බෙදලා අඬු කරනවා. ඒක අපි උත්සාහ කරන පුළුවන් තරම් මේ මගේ කොටස සදා සද යහ යහපත් කරව ගන්න, හරි කරව ගන්න. මගේ නොවන කොටස ඒක මට ප්‍රශ්නයක් නෑ. මගේ දෙක බෙදන්නේම වාසියටම තමයි. ඒ නිසා ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පස්සාකාරකින් ගැටේ වදිනවා. පස්සාකාරකින් ගැටේ ලියන්නත් පුළුවන්. ඒ ප්‍රශ්නය වුවේ මේක සංඥාවෙමද කියලා. ඒක ඕක කියන්න තැන නෑ කියන්නේ. සංඥාව විතරක් නෙවෙයි තව හතරක් තියෙනවා. ඔය කියපේක සංඥාවට අදාළක් තියෙන වෙනවා. ඒ නිසා භාවනා කර කර කර යන්න මේ දැකපු දේ තව පැත්තකින් දැකීම සිද්ධ වෙනවා. ඉතින් එනකම් දැක්කයි කියලා හිතන්න බෑ. මේක තමයි දැකපු නැති දකින්න පුළුවන් වෙනස් පැතිකඩ මොන මොනවර උදාහරණ කියනවා ආකාර කියලා ඒවට ගොඩෝතිය එකකින් දැසගත්තට ඒක ස්ථාවර වෙන්නේ නැහැ. දැසගත්ත එක තව එකකින් සාධක වෙන්න ඕන. තව එකකින් සාධක වෙන්න. මේ වගේ රූපේ 11 ආකාරකින් සහතිකුණු තමයි කියන බුදුරජාණන්සේ අඩු ගන්න දැක්කයි කියලා කියන්නේ. ඒ නිසා මේ හැම එකක්ම මේ අසත්‍ය කරා යන මන්දිරේ දොරටු. හැබැයි එක දොරකින් ගියයි කියලා හිතන්න එපා ඒක තමයි හීනයක්ද දන්නේ නැහැ. ඒ දොරෙන් එළියට ගිහලා ආයෙ වෙන දොරකින් ඇතුළට එන්න. ඒකෙන් එළියට වෙලා තව දොරකින් ඇතුළට එන්න. ඒකවල තමයි අපිට පුළුවන් වෙන්නේ දැනගන්න මේ එකම මන්දිරයේද එකම මාලිගාවද මේක ප්‍රත්‍යක්ෂයක්ද කියලා. දවස් දෙකක්ම uh, ආනාපාන සතිය පලයන් කියනකොට දැනෙන මේ ආනාපාන උෂ්ම ඉඳලාම පහදාන බොහොම පැහැදිලිව මේකෙන් වෙන එක තිබුණටද සැලෙන නගම් කොහොමද සුවපහසුකම් ගම් ආරෝග්‍යයක් සැලව තිබුණටම ඒක යනකොට මට හිතුණා මෙතන ඇත්තටම කෙනෙක් කියලා නැහැ නැහැ කියලා යන සාකච්ඡාවක් කරගෙන ඉන්නේ. ඉතින් මේක විතර විතර නා මම අනුකම්පාවෙන් මේක භාවනාවේ ප්‍රඥාවක් වෙන්න මේ පොලිසිය කරන්න ඕනේ. ඒකදී ඕක කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ අපිට යම් තැනකින් මුරුදු තැනක් පටන් ගත්තා නම් ඒක තේරෙනවා නම් මේක මේ පෞද්ගලිකමක් නෙවෙයි මේක අස්පන අපිට සත්‍ය කරන යන ක්‍රමයක් කියලා. ඒ වෙලාව නිකන් හීනෙන් දැක්ක වගේ එකක් විතරයි වෙන්නේ. ඉතින් අර නොදැක්ක කෙනාට වැඩිය දැකපු කෙනා ඒක නැවත ඇති කිරීම සඳහා ඥානවන්තයි. ඒක සැරයක් හරි දැකලා තියෙනවා ඊට කියලා තියෙනවා නැවත නැත්තත් මේක කිරීම සඳහා කොමක් කළ යුතුද? ඒක කරන්න කියලා. ඉතින් එහෙම කරන්න නම් Tamanට තේරෙන්නට මේක යහපත් දෙයක් කියලා. මේක Tamanට තේරෙන්න ඕනේ කරපු ප්‍රයත්නයක ප්‍රතිඵලයක් අහම්බයක් නෙවෙයි කියලා. ඊටතරී තේරෙන්නේ මේක දැන් මේ කරගෙන යනකොට කෙලෙස් අඩු වෙන බව තේරෙනවා. ඉතින් උඟ දෙනකොට අන්නේ ඒ දෙක නෑ මේ ප්‍රතිපදාවේ ඉදිරියක්ද මේ ඉන්නේ කෙලෙස් අඩු වීමක්ද කියලා පිටකෙනකින් අහුවට කියන්න බෑ. ඒක Tamanට තේරෙන්න ඕන කෙලෙස් අඳුරන කෙනාට තේරෙන්න ඕනේ. ඒක නිකන් ලොකු සංසිද්ධ කාලේ කියනවා මේ වැස්ස වේලාවක අන්ධකාරේ රෑ කටුකෝලක් අස්සේ රින්ගගෙන බඩගම් යන මිනිහෙක් හිතන්නේ කියලා කියනවා සර්පියොත් තියෙනවා වනසත්තුත් තියෙනවා ඌඩැල්ලුත් තියෙනවා සර්පෙත් තියෙනවා ඉතින් එහෙම යන මනුස්සයාට කොච්චර අසීරු කරද කියලා යන් තියෙන තියෙන පියවරක්. එහෙම යනකොට හඳේලිය පායලා තියෙන හොඳ වෙල්ලායක් හම්බුනොත් දැන් හිටගෙන යන්න පුළුවන්. ඒකට යාර දන්නවනේ මෙතෙක් කළා කටකොහලක රින්කකන බඩ ගන්න ගිය කෙනා. මට දැන් නැගිටින්න යන්න පුළුවන් කට යන පහසුව තේරෙන්නේ නැත්තම් මොකද කරන්නේ? ඒ වගේ මේ ගිය ගමනත් එක්ක බලනකොට හුස්ම කියන තනි අරමුණත් එක්ක යනකොට මට තියෙනවද ඒ කලෙලියක් වෙල්ෙලියක් ස්පාසුවක් ඒක ඒක කායිමත් දහ වැඩන්නේ දෙක නිකම් පිස්සුකේ ඉන්න මනසක් කවදාකවත් හුස්ම දිගේ යන්නේම නැහැ මනේ දැන් මේ යන්නේ ප්‍රතිපදාව නිසා නේ සමේ ප්‍රතිපදාව නිසා ඉදිරියට යamak වෙනවා ඊයේ හුස්ම හතරක් බලනවාද පහක් පුළුවන් නැත්නම් හිතවල පහක් හයක් පුළුවන් වෙයි කියලා ඒ හුස්මත් එක්ක තියෙන සම්බන්ධය වැඩි දෙක ඒ පාරේ කටුකොහල් අඩු වෙන්න පටන් ගන්නවා. අන්නේ දෙකෙන් තමයි බුදුචන්නාංශي අපිට විශේෂම ආධුනිකවට පෙන්ලා දෙන්නේ. තමන්ගේ ප්‍රතිපදාව ඉදිරිය කෙලෙස් අඩු වීමක් වෙනවනම් ඒ ඒක විතරක්ම නෙවෙයි වෙන ක්‍රමකින් නිවන් දකින්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඒ දන්න ක්‍රමේ නැවත නැවත භාවිත කිරීම සඳහා අපිට වෙලාම දී වුණොත් තනක් නැති වුණොත් මං කියනවා පෙරපින් මදි කියලා. එම තැන අහු වුණාට පස්සේ අපිට ඇති වෙන්නේ කරගන්න හම්බුනොත් අපිට ඒක ඇති වෙන්න කරන පිරිසක් හම්බුනොත් ඇති වෙන්න කරන්න පුළුවන් තැනක් හම්බුනොත් හිතා ගන්න අපි පෙරපින් කරලා තියෙනවා කියන්නේ. අපිට මුගක් වෙලා තියෙන්නේ අපිට කරගන්න ඕනේ දන්නවා කරගන්න හම්බ වෙන්නේ කවුරු හරි යමපල්ලෙක් කෙනෙක්. නැත්නම් තන ගැලපෙන්නේ. නැත්නම් ඉන්න හරියක් කියනෝක පිස්සු ඕම කෙරුවොත් එහෙම අරක වෙනවා මේක නෙවෙයි ආශ්‍රය කරන්නේ පිස්සු පියාට. ඒගොල්ලන්ගේ දෝෂේ නෙමෙයි පෙරපින් නැතිකම. හැබැයි ඒ වුණත් මට තේරුණා තමන් ප්‍රයෝග ඥාන දන්නවා නම් අපායට ගියත් භාවනා කරතයි. කිසිසේත්ම නෑ මේ ලෝකේ අහවල් දේ වෙච්ච නිසා භාවනා කරන්න බෑ කියලා කිසිම දෙයක් නැහැ සීන සේරම නිදහස කරන පච විතරයි. ඒ නිසා ඒ පෙරපින් නැති කම තමයි කාරණාව. නමුත් ප්‍රයෝග ඥාන කියනවනම් ඔය වගේ කලින් වර කලින් කර වරින් වර එක සහංගලියක් දැක්කනම් පුළුවන් තරම් බලන්න ඒ හම්බ වෙච්ච වෙලාවේ මේ සීගම් සීගම් කියලා තමන්ගේ කුඹර හා ගන්න ගොඩගොවියෙක් වායි වැඩ කරන්න කියලා තියෙනවා. වැස්ස එන වෙලාවේ හා ගන්න. අය මඩ කුඹුර වල වගේ මේ මේ වාරි මාර්ග ජලයේ නෑ. වැස්ස වෙලාව හා ගන්න නිසා ඒක හම්බ වෙච්ච වෙලාවේ වහවහ ඒක කරගන්න ඕනේ. ඒකට කියනවා natural selection කියලා කියන්නේ ස්වභාවික වරණේ. හම්බුච්ච වෙලාවේ වැඩි ගන්නවා කියන එක. ඒකයි මෙතන අවශ්‍ය කරන මේ ගැළවිඥා ප්‍රයෝග ඥාන කියලා කියනවා. මේක තමයි යෝනිසමස්කාරය කියන්නේ. ඒ නිසා හම්බුණු වෙලාවේ ඒ ටික කරගන්න නැතුව ආයි බී ඔයගේ හම්බු වෙයි. එතන මේක ප්‍රතිපදාවට හම්බ ගන්න නෙවෙයි නිකන් අහම්බෙන් හම්බ වෙච්ච එකක්. එතන මේකේ කෙලස් කැපෙනවද නැද්ද කියලා දන්නේ නැත්නම් ඔය වගේ දේවල් අපිට වෙලා ඇති සංසාර කොච්චරද? අපි අවස්ථාව ප්‍රයෝජන ගන්න දන්නේ. ඒකට අපි කියනවා ක්ෂණේ පන්නගත්තයි කිය. එනිසා බුදුජානනාංශයේ ලියලා තියෙනවා කනෝ වේමා උපජ්ජකා අහෝ මේ ක්ෂණේ මා වික්මානෝයාවා. හම්බෙච්චලා මට මේ වැඩේ කරගන්න ලැබේවා කියලා. ඒක සඳහා බුදුහාමරගෙන් අහන්න යන්න එපා. තමන්ගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න. පාවිච්චි කරලා මේක බහුලීගත කරන්න ඕනේ. භාවිත කරන්න ඕනේ. කරනකොට කරනකොට ප්‍රතිපදාවක් තේරෙනවා. කෙලෙස් අඩුපතනට යන්න වෙනදට වඩා යන්න පුළුවන්. මේ පාරේ හුරුව ඒකට ඌරුව කියලා අපි සිංහලෙන් කියන්නේ එදා සිංහට හුරුව ඇවිල්ලා තියෙන්නේ ඌරුව තේරෙන පටන් ගන්නවා. එතකොට මේ පාර පිළිබඳ Tamante intent මේ විශේෂඥතාවයක් දක්ෂතාවයක් එන්න පටන් අර ගන්නවා. ඉතින් මට පේන්නේ ඒකට අවශ්‍ය ඔක්කොම අඩුම කැඩුම ටික තියෙනවා. නැවත නැවත ඒ ක්‍රමයටම කරන්න එක නැතුණා කියලා පශ්චාත්තාප වෙන එක නෙවෙයි මම මේ කියන්නේ. ඒක කිරීම සඳහා අවශ්‍ය සප්පාය කරුණු ආසන්න කාරණා අනුග්‍රහ දිගට කරන්න කියන එක තමයි කියන්නේ. ඒ තව විනාඩි 40ක් විතර තියෙන ඉතුරුලා. අවස්ථාවක් නැතිව ප්‍රශ්න තියෙනවා. කෙනෙක් ප්‍රථම ධානයේ ඉන්නකොට ඒ ඉන්න වෙලාව ඇතුළත එයාට මම මේ ප්‍රතිපත්තිඥානය කියලා වගේ සිතුවිලි ඇති වෙන්න පුළුවන්. සිතින් ප්‍රතිපත්තිඥානයේදී විතක් ਵਿਚාර දෙකම වැඩ කරන නිසා ඒ වගේ අතුරු කරදර මේ තහිතවිලි පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒකෙත් තියෙනවා මේ මූලධර්ම මේ උත්තරක් වෙනකොට ප්‍රථම දාහනේ දින ඕමක මජ්ජ මජ්ජත්තික උත්කෘෂ්ඨ කියලා කණ්ඩායම් තුනක්. ඒකේ උත්කෘෂ්ඨ මට්ටම එන්නේ ධ්‍යානට ඇතුල් වෙනකොට. ඒ වෙලාවදී අර ඇතුලෙන් අලුතෙන් ඇතිවෙච්ච ඒ සිරියාරේ නිසා නීවරණ අඩු ගැති නිසා කල්පනා කරන්න වෙලාවක් නැහැ. හරියට අර පිපාසික ඉන්න කෙනෙකුට වතුර හම්බුණා වගේ. ඊට පස්සේ ඒක ටිකක් වෙලා ගියාට පස්සේ ආගේ සමාධිය බැහැගෙන යන වෙලාව වෙනකොට මධ්‍යම මට්ටමට ඇවිල්ලා ඕලාරික මට්ටමට යනකොට ඥානයකද ඉන්නේ නැද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේදී අනිකුත් වේ ආමාර කාමාරමුණු විචිකිච්ඡාරමුණු එන්නේ ඉඳී තියෙනවා. ඊට පස්සේ ඒක නිකන් මේ අදිස්ථානකින් කරලා ගියේ නැත්නම් ගෙවි ඉවිලා යන වෙලාවේදී සාමාන්‍ය හිතයි ධ්‍යාන හිත අතර වෙනස දැනගන්න බැරි තරම් ඒ ලාමක ධ්‍යානය ඒ කියන්නේ භක්ම පාරිසජ්‍ය දිව්‍ය ලෝකේ නැත්නම් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම පුරোহিত දිව්‍ය ලෝකේ මහා බ්‍රහ්ම දිව්‍ය ලෝක කියලා ධ්‍යාන තුනට මට්ටම් තුනට තුනක් සඳහන් කරලා තියෙනවා. ඒ බ්‍රහ්ම පාරිශද්‍ය කියලා කියන්නේ හොඳටම දුර්වලයි. ධ්‍යානක හිටියට නිතරම හිත ওই වගේ කල්පනාවට නිවර්ණයට යන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ භාවය මේ සුද්ධ පවිත්‍ර කරන්න බියෝ. මේ බැත අරගෙන පෑහලා මේක වී මේක කාටුව මේක පිට කාටුව කියලා තුනට බෙදාගත්තා වගේ කරන්ද ධ්‍යාන වශීතා වෙනතන් නැවත නැවත සමාධින්න කියලා කියනවා පුළුවන් තරම් විමින් විමින් විමින් ධ්‍යානෙම කිව්වත් ඒකෙත් ඔය මට්ටම් තියෙනවා පුළුවන් තරම් උත්කෘෂ්ඨ මට්ටමේ පාත්තකන ගියොත් තමයි ඒක වෙලාවේදී ලබන්න පුළුවන් උපරිම මේ සුඛය නැත්නම් ධ්‍යාන ප්‍රීති ලබන්න පුළුවන් වෙන්නේ අර මධ්‍යම අවස්ථාවක සහ ඕමක අවස්ථාවටපත් වෙනකොට ඒ වගේ ලාමක හිතිවිලි වලින් බාධා වෙන්න ඉඩ තියෙනවා. ඒක ඉක්කුෂ්ඨ මට්ටමේ කියනවා කිමිකලනාදී අසබල මොග්ගල්ලාන සංසේ භාවනා කරනකොට ඒ කිමිකලනාදීට බහැලා වතුර ජල ක්‍රීඩා කරලා කුංචනාද කරන ඇත්තුන්ගේ සද්ද ඇහුණයි කියලා මොග්ගලන්ත වහන්සේ ඇවිල්ලි වෙලා තෙන්න ආරාමේ ඉන්න හාමුදුරන්ට කියනවා. එතකොට ආරාමේ හාමුදුරු සැක පහල කරනවා. මේ මොග්ගලන් ස්වාමීන් වහන්සේ නැති ධානයක් ගැන ධාන කියන කියලා පටලවාගෙනද? එහෙම නැත්තම් පුරාජේතු කතාවක්ද කරන්නේ කියලා. එහෙම නැත්නම් වෙන්න පුළුවන්. පස්සේ කියලා තරවචනාසිට චෝදනා කරනවා. ඒතර සර්වඥ වහන්සේ බණපත කරා ඇතින්දී මොග්ගල්ලාන ශාන්ති කින්නවද නැද්ද කියලා සර්වඥංශ සඳහන් කරනවා මොග්ගල්ලාන්ට විතරක් ධ්‍යාන පිටබඳ විශේෂ හැකියාවක් තියෙන නිසා එක චිත්තක්ෂණයක ගිහිල්ලා සද්දේ අහලා අනිත් චිත්තක්ෂණයක හිටපු මට්ටමටම චතුත් ධ්‍යානට එන්න පුළුවන් කියලා. ඉතින් ඒකේ පේන්න තියෙනවා මේ ධ්‍යානවලදී ක්ෂණ මාත්‍ර වශයෙන් හිට මෙහිට වෙන්න පුළුවන්. ඒකේ මුගක්ම සංකර අවස්ථාව තමයි පළවෙනි ධ්‍යානය කියන්නේ. ඒකෙත් ඊටත් වැඩිය සංකර අවස්ථාව තමයි කිය ඕලාරික අවස්ථාව කියන්නේ ඒ වෙනකොට ඇත්තටම ධ්‍යානයක දෙන්නේ නැද්ද කියන එක විනිශ්චය කරගන්න බැරි තරම් දියාරු වෙලා ගිහිල්ලා තියෙන. ඒ වගේ වෙලාවල ඔය වගේ දේවල් විශේෂයෙන්ම වෙන්න ඉඩ තියෙනවා. ස්වාමීන් වහන්සේ බාහිර සෙන්සර්ගේ වේදනාව ඉස්සරහ වේදනාව එකයි වැඩ කරන්නේ වේදනාව වෙන කරන කේතු එතකොට කපාතම වේදනාව මෙහෙම කරේනකොට කපාත සීක්‍ය පාද එතකොට සම්පූර්ණව වෙනස් ප්‍රත්‍යක් ඒක ඒක මට පුළුවන් කියලා දැන් මේක කොහොමද මුලදම වේදනාව කියලා කියන්නේ ඔතන දුක්ඛ වේදනාව. නමුත් බුදුහාමතු වේදනාව කියන්නේ විඳීම් වලට. විඳීම් જાති තුනක් තියෙනවා සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ කියලා. ඔය කියන්නේ දුක්ඛ වේදනාවකද සුඛ වේදනාවට මාරු වෙච්ච වෙලාව. ඒ වෙන්න පුළුවන් ඉතින් දුක් වේදනා නිමාවේ හැමදාම සුඛයක් නේ. ඉතින් අපි දන්නේ නැති නිසා නේ වෙලා තියෙන්නේ අපි දුක් වේදනා වෙනකොට බොහොම තැලෙනවා, තැවෙනවා. ඉතින් ඉන්සයිඩ් ඉවර වෙනකොට ඉවර කරලා යන මාර්ගය ඉතුරු කරලා යන දුක සැප දැනෙන්නේ අපිට. මොකද ඊගාටින දුකෙන් හරි සැපෙන් හරි කලවම් කරගන්න. ඒ නිසා හැම දුක් වේදනාවක්ම ඒක ඉතින් න්‍යාය ධර්මයක් චතුරාර්ය සත්‍ය වාගේ දුක් වේදනා හැමදාම නිවෙන්නේ සුඛ වේදනාවක්. දැකපු දවසට අපිට විශාල ප්‍රීතියක් පහළ නොමේ භාවනා කරපු ගත එකක්. ලෝක භාවනා කරලා ගත එකක් නෙවෙයි. භාවනාවේ දකින්න එක විතරයි සිද්ධ වෙන්නේ. මොකද අනික් වෙලාවට අපි දුක ඉවර වෙන්න ඉස්සලා තව දුකක් අල්ලලා ඉවරයි. ඒක ඉවර වෙන්න ඉස්සලා තව එකක් අල්ලනවා. මොකද අපි සමුදේ පැත්තකනේ බලන්නේ. මොකද ඕන එක දුක් වේදනාවක් ආපුවම ඒක ඉවර වෙනකම් බලන්න පුළුවන් නම් දුක සැපනිත පිරලේ සිය සකලස ලෝකේ. ඒ දෙකේ එකිනෙකාට අත දීගෙන යන්නේ. දෙන්න අතින් අති අල්ලගෙන ඉන්නේ. දුක් වේදනාව ඉවරනවා සැප වේදනාව අතින් අල්ලලා ගම නැතකලා. ඒක දකින්න නැතිකමට තෑගි දෙන්න වටිනවා. ඒ තරම්ම අපි අර එකකේ හැමාරේ දකින්න නැතුව ඊගාට එන එක අල්ලන්න හදන එක තමයි අපි කරන්නේ. ඒ නිසා අපි Nirodhe දකින්න නැතුව සමුදය දැකීම කියලා මේකට ඒ තාක්ෂණික භාෂාවෙන් කියන්නේ. ඉන්නේ දෙයට බලන ඉන්නවා මිසක් අපෙන් ගෙවන් වෙන දේ බලන එක අපි අවාසනාවන්තයක්, අභාග්‍යයක්, අවමංගල්‍යයක් කියලා හිතලා තියෙනවා. ඒ නිසා අපිට මරණය පේන්න බෑ. වයසට යන එක පේන්න බෑ. දෙදෙවෙනි එක පේන්න බෑ. ඉතින් අපි ඒක නැතුව හඳ උප්පත්ති විතර බලාපොරොත්තු වෙනවා. තිරියංකම විතර බලාපොරොත්තු වෙනවා. රෝග නැතිකම විතරක් බලාපොරොත්තු වෙනවා. ඒක ඉවර වීම දකින්න තමයි හැබැයි නිවන කියන්නේ. Nirodhe තමයි නිවන කියන්නේ. Nirodhe වහන්න තමයි මායя මේ අපිට එක එක එක එක නව නව පන්නේ දේවල් ගෙනත් දාලා අර ගිවෙන දේවල් දිහා දකින්න දෙන්නේ නැතුව මං කළ තියන්නේ. ඉතින් කවුරු හරි මාර්යා මොන දෙල්ලම දාන්න ගියත් දුගානේ එක තන්තුවක් අල්ලගෙන ඒක ගෙවෙන හැටි බලන්නකො. ඒක දුක් වේදනාවක් වෙන්න පුළුවන්, සුඛ වේදනාවක් වෙන්න පුළුවන්, අදුක්ඛ සුඛ වේදනාවක් වෙන්න පුළුවන්. ඒ තුනේම සමාන සැප දුක් ඒ තුනේම සමාන සැප දුක් ඒ ඉවර වෙනකම් බැලුවොත් මුලාද මකා මුලමදාක බැලුවොත් එකම ওই දෙකකවත් ওই දෙකේ එකක තුනෙන් එකකවත් සමස්ත බලපෑම වෙනසක්ම නැහැ. දෙකෙන් එකතු කරලා දෙක එකතු කරලා දෙකට බෙදලා ගත්තාම එකක්වත් ගන්න. ඒකට අපි දුකට කොච්චර මැරෙන්න හදනවද? ඒ මොකද දුකේ ඉවරේ දකින්න තරම් ඉවසන්නේ නැති නිසා. ඒක ඔය වෙලා තියෙන්නේ මේ පැත්තේ බලනකොට මේ මට ඇහිච්ච ටික තමයි කියන්නේ. ඇති වෙච්ච දුකක් ඉවරනකම් බලනකොට පුදුමාකාර ප්‍රීතියක්. හිතා ගන්න බෑ. ඔය මේ මොකද්ද මේ ටිබෙට් වල නිවිසෙන් චීන තමයි තියෙන යින් යන් යන් කියලා මාළුව දෙනෙක් එකිනෙකට මේ පැටලිලා ඉන්නවා ඇතුළේ තියෙන රූපයක් තියෙන්නේ. කළු කළු මාළුව සුදු මාළුව ඒ වගේ. ඒ දෙන්න කළු මාළුවට තියෙන සුදු හැක්. සුදු මාළුවට තියෙන කළු හැක්. කළු මාළුවගේ ඔළුව ලොකු වෙලාවේ සුදු මාළුවගේ පුංචි වලියක් තියෙනවා. කළු මාළුව පුංචි එකේ නේනට සුදු මාළුව ලොකු එකේ නෑ. ඒ නිසා හැම සුදු දෙයක්ම අපි දකින්නේ කළු හැකේ. හැම කළු දෙයක්ම අපි දකින්නේ සුදු ඇහැකින් ඒ නිසා එකිනෙක දිහා ඒ තියෙන යින් යන් කියන සන්දර්භය බලනකොට අපි උදේ ඉඳලා අධ්‍යයනකම් මොන වෙනසක්වත් ලබා ගන්නෑ. නමුත් අර සැප කැමැති වීමේ තකතිරුකම නිසා දුක එනකොට ඉසాత බඳගෙන ආඩනවා. ඒක ගෙවන් වෙනකොට තියෙන සැප බලා ගන්න කවුරුත් ඇයි කාටද දුක බදාගෙන ඉවරයි. ඒ නිසා මුදුවට බැලුවොත් ආස්වාස් ප්‍රස්වාසයක් බලනවා වගේ මුලමෙදක වශයෙන් එක දුක් අවස්ථාවක් සංසිද්ධියක් අරගෙන පටන් ගන්නකොට සැප නැහැ ඉවරනකොට දුකයි. පටන් ගන්නකොට දුක නැහැ ඉවරනකොට සැපයි. ඒක දැකපු දවසේ තේරෙනවා අපි මේ දුක නැතිකරන්න වේදනානාශක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් කීයක බේත් පාවිච්චි කරනවා. මේක ඉවර වෙනවා බලන්න බැරි කම නැති ඕනෙම දුකක් ඉවර වෙන්නේ සැපකින්. එනිසා දුවට ඉවසලා අපේ සිංහලයා කියලා තියෙන පැමිණි දුක් පැණි රහයි කියලා. පැමිණි දුකට පොඩ්ඩක් මොන දිලා බලන්න. ඉවර වෙන්නේ සැපකින්. ওই සැප ඉල්ලනවා කියලා කියන්නේ අනිවාර්යකව වෙන්නේ දුකකින්. මෙතන විලා තියෙන දුක් වේදනාවක් ටිකී බලාගෙන ගිහිල්ලා ඒක නිම වෙනකොට ඒක අන්තිමට තියෙන සැපේ දෙල්ල දෙන්නේ නෙල්ලි ගෙඩියක් කපනකොට වයි කියලා. නෙල්ලි ගෙඩිය කටේ දාලා හපනකොටම හරිම පැංගිරි. හරිම තිත. දිගට කකා කකා ගියොත් පැයිනා. එලි කාල කාල වතුට බැම පැන්නේ. ඒ වගේ ඉවර වෙනකන් කනවන ඔච්චර එක එක දේවල් දිහා හොයාගෙන යන්න ඕනක මොකද නෑ එන ඕන එන මල දාන්නේ මොන එකක් හරි කමන්නේ දුවට බලාගෙන හිටියොත් ඒකට අලුතෙන් එනව බල අපේක්ෂාවක් නැහැ නේ. ඒකේ වෙන බලනකොට හැම දුකක්ම ඉවරනේ සපටි. ඒකට Taman වශයෙන් සාක්ෂාත් කරනකොට ලොකු සතුටක් තියෙනවා. බුදුහාමුදුරු ජීවත් වෙනවා කියන්නේ සජීවී ධර්මයෙන් Tamanටම තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ කොච්චරක් මේ දුකේ කෙලවර දකින්න නැති වෙන්න නානාවිද විනෝදාන්තම වාගෙන ලංකාවේ කටයුතු කරන බින්ගම් කරන එක. බින්ගම් කර කර ඉන්නවා. පව් කියලා හිතෙනවා. උත්තර මොන්නද පොඩ බලන්න හිටුවා මොකද වෙන්නේ කියලා මොකක්වත්ම වෙන්නේ නැහැ. වෙනවනම් මේ අපිට ජීවිතය ජීවත් කරන්න පුළුවන්ද? ජා පොඩ්ඩක් ඉවසපන් පපුව කියලා වතුට්ටියක් ගාගෙන දුක දිහා පොඩ්ඩක් බලන්න ඉවරනකොට පුදුම ලැපක් තියෙනවා. කි දෙවන්නේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. කිසිම බේදක අවශ්‍යතාවයක් නැහැ. කිසිම ප්‍රතිකර්මක අවශ්‍යතාවයක් නැහැ. සංකේච්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මං කියලා කොණ්ඩඤ්ඤාන්ති කිව්වේ ඒකනේ පළවෙනි ධර්ම දේශනාව කරනකොට යම් තාක් හට ගන්න අසුළු නම් ඒ සියල්ලම ගෙවෙනසුයි ඇති වෙන තාක් දුක් වේදනා සැප වේදනායින් කරගෙන අපිට ඒක ඉවර කරගන්න බැරි නිසා අපි ඉවරෙන් ඉස්සලා තව දුක් වේදනාවක් කරනවා ඉතින් අර නෙල්ලි ගෙඩිය මුල් කෑල්ල කාලා ඉසිකොන ආයෙ නෙල්ලි ගෙඩිය කටි දානවා ඒකත් පැංගිරේ කාලා ඉසිකොන ඒකල කියනවා නෙල්ලි පැංගිරේ කියලා මිනිස්යා කියන රටාවේ තියෙන ජෝක් එක දිහා බලනකොට hina කාල බැරිද පොත් ලියනවා අඬනවා දුක් වෙන විලි කියනවා ලතෝර විලි විලාප දෙනවා දෙදීම එයි අදේ මට මෙහෙම වුණේ අයියෝ මොකද මේ කියලා ඒක පොඩ්ඩක් කරවන ඊට පස්සේ කිව්වොත් මරන්න ගහන වෙලාවේ තහතද වෙලා. උන් පොඩ්ඩක් කිව්වට පස්සේ ඒකේ තියෙන බුදුම සපක්. ඒ නිසා සියලු දෙනාට දුක පැමිණේවා කියලා ප්‍රාර්ථනා දුකක්ම වේවා. බණ්ඩසාන්දිනෝර කියනවා මේ තාලියුමක් තියනලු බාප් මා මටද කොහොමද? අල්ලපු ගෙදර මේ සියම්මාව ගහකින් වැටලා මැරුණා පතකරේ කරනවා ඔබටත් එසේම වේවා කියලා. සියල්ලන්ට මේ දුක පැමිණේවා සතිය තියෙන වෙලාව හැබැයි. සතිය නැතුව දුක පැමිණුණොත් ඉතින් හරි කරදරයි. සතිය තියෙන ලාගෙ එන්න කියන දුකට. එකක් එන්නේ නැහැ. මේක ආවොත් හමාරේ බලන්න තියෙන හිට වැඩි. එදාට මුදුම සපක් තියෙනවා. දැන් අපි පොඩ්ඩක් පැයකට පොඩ්ඩක් වැඩි වෙලාවක් අරගෙන තියෙනවා. පැයකමාර කාලෙන්. ඉතින් වෙන ප්‍රශ්න නැත්තම් අපිට මේක පුළුවන් සක්මන් භාවනාව සඳහා මේ පැය භාගයක වැඩි. ඊට 25ක් විතර තියෙනවා. වැඩි කරලා අපි ගාට එකතු වෙනවා මේ හතරටනේ. ඒක තියෙන්නේ මේ හයත කොමිගේ මේ මේ දේවිවිකි කියලා දාලා තියෙන එකට සක්මන් බහන කියලා දැම්මම හරි. කොහෙන් දැන් අපිට නිසා මේ පැයකමාර කාලයක් තියෙනවා පැයක කාලයක් වෙන් කරලා තියෙන ඇත්තටම කාලසටහන දේවිවිකේ සඳහා මේ පැයකමාරක් තියෙනවා ඒ සඳහා තේවිකයේ කාලය සක්මනයි දෙකම පාවිච්චි කරමු කියලා අපි එක්කතාවකට එමු. වෙන ප්‍රශ්න තියෙනවා නම් අත උස්සන්න. එහෙම නැත්නම් අපි සතිವಾರේ ආනාපාන දැනගන්න ලැබුණා මේ අපි කියන මේ මේකේ ඉඳන් මේ කියන ආස තීර්ථ මොහිත තමයි අපිට ගැටීම ඇති වෙන ඒක ඇත්තටම ආනාපානේ කරන්නේ රාග දෝෂ මොහ නැති කරන්න තමයි. ඉතින් රාග දෝෂ මොහ නැති කරලා ආනාපානේ කරන්න ඕනේ කියනකොට ඒ කෙනාටකින් ක්‍රමවේදයක් නැතු වෙනවා. ඒක නිසා මතක තියාගන්න මුලින් මුලින් ආනාපානේ පේන්නේ පෙනුනත් හොඳටම ගොරෝසුවට නාස්පුඩු පුරවාගෙන යන තද්ද ගැටුම ඒත් ඇති කියලා හිතලා ඒකෙන් හරි කමන්නේ ජාම බේර ගන්නවා කියලා කරගෙන කරගෙන යනකොට එහෙම හරි කියන්නේ ආශ්වාස හයියෙන් කරන්න කියන එක නෙමෙයි මම කියන්නේ. දැනෙන්නේ ආශ්වාසයේ හුත්තටම හුස්ම ටික සැරෙන් පිට වෙලා ප්‍රශ්වාසයේ හොඳටම ආශ්වාසයේ හුස්ම ගන්න එක පිට වෙන එක. ඒක ටික ටික කරගෙන කරගෙන යනකොට ගන්න ඒ ආනාපානේ වැටහෙන ප්‍රමාණයට සාපේක්ෂව රාග ద్వේෂ මොහ දුරු වෙනවා. දුරු වෙන්න වෙන්න වෙන්න ආනාපානේ සියුම් කොටස් තේරෙන පටන් ගන්නවා. නිසා මේ ආනුපාන භාවනා කරනකොට රාග දෝෂ මොහ අයින් කරලා පටන් ගන්න ඕනේ කියන කතාව මුල ධර්ම වශයෙන් නම් ඇත්ත. නමුත් ඒකට වෙනම උපක්‍රමයක් බුදුහාමර අපට දීලා නැහැ. මුලින් මුලින් හොඳ පහසු වෙලාවක වාඩි වෙන්න, සක්මන් කරලා වාඩි වෙන්න, අවශ්‍ය කරන පහසු කණ්ඩික දීලා හොඳට කය සමබර කරගෙන පුළුවතරන් සැප දෙන්න කයට. මොන්නම හරි කයේ විහෙසකට අසහනසීදී අසමබර ඉසම මොන විදිහට භාවනාවට සුදුසු නැහැ ආධුනිකයයි ඉන්න හොඳට පහස්පඩික දීලා කොහොම හරි ආනපාන වේතුත් නැහැ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන්නේ කොහොමද මොකෙන්ද තැරෙන්නේ කියලා බැලුවොත් මොකක් හරි වෙයි එනිසා මම දැන් මෙතන ඉන්නවා සතිය පිටවල තියෙන ආනපාන දැනෙනවා නම් ඒ වෙලාව දැනෙන්නේ ආස්වාදයේ උන්තම ගොරෝසු කොටසට ප්‍රසවාසයේ හොඳම ගොරෝසු කොටස ඒත් ඇති ඒක වැඩි කරන වැඩි කරන යනකොට ඊට සාපේක්ෂව රාගය අඩු වෙනවා. ද්වේෂය අඩු වෙනවා, මොහය අඩු වෙනවා කියලා මූල ධර්ම වශයෙන් බාර ගන්න. අඩු වෙන්න අඩු වෙන්න ආනාපාන වැඩියෙන් ඇසුරු කරන්න කරන්න ආනාපානයේම මුලමදාග දකින් වශයෙන් සවිස්තර වැඩි වෙනවයි කියලා කියන්නේ එකක් ආනාපානෙතික ඇසුර ලඟ වෙනවා සමීප වෙනවා උච්ඡන්න ආසන්න වෙනවා. රාග ද්වේෂ මොහ ඒහා සමාන ප්‍රදේශයක් යනවා. ඉතින් මේ දෙක මුලදී යෝගාචරයට වැටෙන්නේ නැහැ. යෝගාචර අවශ්‍ය ඉතිරිලා තියෙනවා. නමුත් අතනෑර භාවනා කරන කෙනාට කාලයක් යනකොට මේක පිළිබඳව යම් අදහසක් ඇවිල්ලා ඊට පස්සේ තේන මුලදී විතර හොයන්න යන්න එපා. කොහොම හරි කරලා ආනපනත් එක්ක සම්බන්ධය තියාගෙන ඉන්න. එහෙම ටික වේලාවක් කරගෙන යනකොට තමයි හිත ප්‍රණීත වෙලා කෙලස් ධර්ම අඩු වෙලා අර බල බල හිටපු අරමුණේම වැඩි විස්තර පේන්න පටන් අරගන්නවා. ඒකට කියනවා අංග ප්‍රත්‍යංග බැලීම ව්‍යංජන අනුව්‍යංජන බැලීම, අලගිය මුලගිය බැලීම, මුලමෙදාග බැලීම කියලා කියනවා. ඒක ආරම්භයේදී කොහොමද යන්නේපා. ආනන්දති කොහොම හරි ආනපානෙත් එක්ක ඇසුර පවත්තන. පවත්තමින් යනකොට යනකොට ආනාපානෙමයි සියුම් ආනාපානෙ දැකීමේ මුල. සියුම් ආනාපානෙ දකින්න දකින්න ඈතට වෙච්චි කොන් වෙච්ච රාග ද්වේෂ මොහ තව තව කොන් වෙන්න පටන් ගන්නවා. ටිකක් කල් ගියාට පස්සේ නම් ආනාපානයේ උද්දට සියුම් කරගෙන ටික වෙලා පාත්තවට පස්සේ නම් හැරිලා බලන්න පුළුවන්. ඒ ආනාපානයේ සියුම් කරමින් බලන ඉන්න වෙලාව කිසිම අසහනයක් හිතේ හිටින්න බෑ. කිසිම ආතතියක් නෑ, දරතයක් නෑ, පරිලාහයක් නෑ. එතකොට නම් අහු වෙනවා. අර මුලින් මුලින් වෙලාවේදී යෝගාචර නොතේරෙන කම අවාසියට ඉట్లా තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අධිරාජ්‍යවාදී ක්‍රමයක ඕනම කම්පැනියක් ඕනම වැඩ පිළිවෙලක් පටන් ගන්න ගියාම පටන් ගන්නකොට හරියට කරදරයි. කිසි කෙනෙක්ගේ විශ්වාසයක් නැහැ කිසි කෙනෙක් නායකත්වයක් දෙන්නේ නැහැ. කරගෙන කරගෙන ගිහිල්ලා නමක් ඇති කරාට පස්සේ ඔක්කොම ළඟමචි ඒක ආයෝජනය කරා. ඒ නිසා මේ ආනාපාන සති භාවනාවයි අධිරාජ්‍යවාදී ආර්ථික ක්‍රමයයි පරිම සමානයි. මුලදී අප ඒ නිසා කියනවා painfully slow. ඒටිඑටි කරන කෙනාට තමයි ආනාපානේ යාලු කරගෙන ආනාපානේ යාලු කරගන්නත් තියෙන ওই කියන මස්ත කියපු විදිහට හදන රාග ද්වේෂ මොහ අඩු හිතකින් ඒකටත් අවස්ථාව බලන කරනවා කොයි වෙලාවෙදීද කකුලක් දාගන්න පුළුවන් කොයි වෙලාවෙදීද හොස හොස දාගන්න පුළුවන් කියලා දැනගෙන දිගට භාවනා කරලා ආනාපානේ පැතිරෙනකොට අලගී මුලගී දකින්නකොට අතර විතර දකින්නකොට කුළුපැඳගේ දකින්නට තේරුම් අරගන්න මේ කියන්නේ එන්නේ එන්නේ රාග ద్వේෂ මොහ අයින් වෙන අයින් වෙන ප්‍රමාණයට ආනපාන විස්තර පේනවා. ඒ නිසා කියන පුල්ලුවන්තර සමීපව පුල්ලුවන්තර සාදරව පුල්ලුවන්තර උච්චන්නව ආනපාන බලන්න වෙලාව හම්බුනාට පස්සේ. හැබැයි වෙලාව හම්බෙන්නේ ඉස්සෙල්ලා එහෙම බලන්න යාම පාපි. ඒක ඉතින් හරියට වාහනයක මේ වාහනයක් පදවන කෙනා තැන්නේ වාහනේ යනවනම් කොච්චර දුරට වාහනේ එලව ගත්තට පස්සේ පිකප් එක ගත්තට පස්සේද සෙකන්ඩ් එකට දාන්න ඕනේ කියලා කාටවත් කියලා දෙන්න බෑ. සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් ගියර් එකට දාන්න ඕන කොයි වෙලාවෙද කියලා කාටවත් කියලා දෙන්න බෑ. ඒක ඒ වාහනේ ඉන්න ලෝඩ් එකේ හැටියටයි ආනත තලයේ හැටියටයි යන වේගයේ ගැම්ම කන හැටියටයි බලලා ගියර් එක දාගන්න. කන්දරකට යන්නේ පල්ලපන් කරන් බහින්නේ සෙනග වැටිනා සෙනග අඩුනා එක එක විදි. අද ඒක නිසා ඒක අතගෑමෙන්මයි හෙවි ගියර් එකක ඉඳලා ලෝ ගියර් එකට දාගන්න. බර ගියර් එකක ඉඳලා සහැල්ලු ගියර් එකට දාන්න. ඒ වගේම දැනගන්න ඕනේ කොයි වෙලාවකරි කණ්ඩක් આવොත් සහැල්ලු ගියර් ඉඳලා ආය දාගන්න ඕනේ බර ගියර් එකට. අද ඔක්කොම ඩ්‍රයිවර්ලා නොවෙනින්ද මම මේ කියන දේ තේරෙන්නේ නැති වෙයි. මාත් කී කාලේ බර වාහනේ එලවලා තියෙනවා. ඒ බැඳෙ නැති නිසා දැන් බර වාහනේ එලවන්න හම්බ වෙන්නේ. දැන් කියන්නේ ඔව්ව කියනකොට මට අර ජපන් ආම්දුරු ඉතාලිය ආම්දුරු ඔබ වහන්සේ කියන බණ අවුරුදු 100කට විතර පැද්දි බණ. දැන් ඒව ගියර් ක්ලච් පාකලා ගියර් දාන්නේ නැහැ. ඒක ඔටෝමැටික් වැටෙන්න හදලා තියෙනවා. ඒ කියන්නේ ඒක ස්පීඩ් එකට එනකොට ගියර කල්ලක්. එතකොට මේ මේ ක්ලච් එක නැහැ. අන්න අත උසන. එනට අර පරණ මේ උපයලාට එහෙම තේරෙනවා. මොකද 1800 ගණන් වල කට්ටියේ. Thank <laughs> you. දැන් ආනාපානයි සතිය තමයි පුරුදුනහම අපි සාමාන්‍යයෙන් ජීවිතය ගත කරද්දී ආනාපාන සතියේ විතරක් තියෙනවා. ඉන්නේ ඉන්න ලං කරලා කතා කරමු. අපි ආනාපාන සතිය ලං කරලා කතා කරන කිව්ව ඈත් කරමු. ආනාපානසතිය පුරුදු වුණාම අපි දෙන්නේ වැඩ කරද්දී සාමාන්‍යයෙන් ආනාපානසතිය ඔටෝමැටිකලි හිත යන කැටි වෙනවා. ඒකට ඇඟට සාධුවක් නැකේ දැනෙනවා. එතකොට මේ ඇලෙන තියෙන එකකෙන් දැන් කොහොමද හේතුවක් හැදෙන්න සම්මත අරකට එකපාරටම ආනාපානසතිය හිත දිහා ඇඟ සාධුවලා සම්මයන් එක්ක ගත වෙනවා. එතකොට එන්නේ ඒක යකේ යන්නේ ඒ කියන්නේ දැන් අපිට ඒක අර වර්ධන වේගය එකපාරට කඩලා යනවා. සාමාන්‍යයෙන් ආනාපානේ වගේ අතරමඟ ක්ලච් කරන්නේ නැතුව ගියොත් අර ආපු රාගේ ඕ ද්වේෂේ කස කැවිගෙන යනවනේ. එතකොට අපි රාග ද්වේෂ කෙලෙස් ප්‍රවාහයේ තියේදී පුරුද්දට හෝ තම් ප්‍රයෝග ඥානකින් හෝ අපි මධ්‍යස්ථානවලට හිත දාපු ගමන් අර කර ගැම්ම කාගෙන යන ගතිය එහෙම කැඩෙනවා. කැඩලවසේ ආනාපානෙ තප්පරකිලා ආපහු යනකොට ආයෙත් අරක පටන් ගන්නවා වැඩෙන්න. ආයෙත් යන. ඊට පස්සේ ආයෙත් ආනාපානට ආපු ගමන් අරක වේගය කැඩෙනවා. ඒකට අපිට තේරෙන පටන් අර ගන්නවා අපේ අවිද්‍යාව අත්‍යවශ්‍යයි රාගයේ දිගට පවත්තා. ද්වේෂයේ දිගට පාත්තන්න, මොහේ දිගට පාත්තන්න. ඒ අතරමැදි එක චිත්තක්ෂණයක් ආනපාන දාලා ගත්ත ගමන් අරක වේග කඩලා යනවා. එහෙමයි සම්මයක්. එතකොට මේකේ කැදෙනවා. එතකොට ඇඟ සාහනි වෙලා සාහලුවක් කියනවා. නැත්නම් හાર્ට් එකට හොඳට කැදෙනවා කියලා මේක නත්තර. අර හાર્ට් එක තියෙන්න ඕන. ඒක තමයි මේ ආනපාන දෙකේ කියන කතාව තමයි හාර්ට් එක. එතකොට මට හිතෙන දෙයක් තමයි මේක මේ අපේ නිරෝධයට වඩා එතනදී යට යාමක් යට යාමකුත් යට යාමක් කියලා කියන්න බෑ වෙන්නේ එහෙම නොවුනා නම් දිගට වැඩි තිබුණු රාගයේ අතරමඟදී කඩ කඩ කඩ වෙලා හැබැයි හේතු ඝාතක තියෙන නිසා ආනාපානිය කරලා ආයෙත් ඇතෙන් යනවා. එතන කරලා ආයෙ ගැම්ම කරනවා. ආයෙ ආනාපාන දෙනවා. ආයෙ ගැම්ම කරනවා. එතකොට එයා මල පණින්නේ නැහැ. අපිට මොනවද කියනවා ඒකට කියනවා උතරම තද වෙනවයි කියලා එකක් තියෙනවා. 99ට නගිනවයි කියලා. එතෙන් යන්නේ 60 ගන්න යනකොට ආය බහි. ආය 60ට විතරන ආය බහිනවා. ඒකට අපිට තේරෙනවා මේ යම් කෙලෙස් ප්‍රයෝගයක් වැඩෙන්න නම් අඛණ්ඩ මෝඩකම තියෙනවා. අඛණ්ඩ අසතිය තියෙනවා. කොතනින් හරි කඩලා මූල කර්මත්තන දාගන්න පුළුවන් නම් අර වේගය කැඩෙනවා. ඒකේ අපිට තේරෙන්න පටන් ගන්නවා මේ සම්පූර්ණ සිද්ධිය පාලනය කරන්න බෑ. නමුත් අර ඒකාකාර Java කැවෙන එක, වේග කැවෙන එක අඩු කරගන්න පුළුවන්. ඒක ලොකු දෙයක්. ඒක කියනවා හයියෙන් යන වාහනයක වැස්සක් ආවොත් එimhe හයියෙන් වේගය යනකොට ස්කිඩ් කරන්න ගත්තොත් එක සැරේ බ්‍රේක් පා ගන්න එපයි කියනවා. කරලා ආයෙ නැත කරලා ආයෙත් යනදල ආයෙත් යනදල ආයෙත් එහෙම නැත්තම් රතේ සම්පූර්ණ ස්කිඩ් කරනවා. අර ආපු වේගයටම බ්‍රේක් ගහුවා. ගඩොල් බ්‍රේක් කියලා කියන්නේ. එහෙම බෑ ක්ලච් කරලා අතාරින්න බ්‍රේක් කරලා අතාරින්න ඉතින් ඔය වගේ තක්කු මොක්ක වෙලාවට බ්‍රේක් කරලා අතාරින්න තරම් කල්පනාවක් තියෙන ඩ්‍රයිවර්ලා කොහෙද ඉන්නේ බුදුරජාණන්සේ කියනවා සත්‍යයේ උපජ්ජති කෝදහං රතං භන්තං වධාරේ තමහං සාර්ථි භූමි රශ්මිග්ගාහෝ ඊතරෝ ජනා යම් කිසි විදියට කෝදයක් ඇති වෙලා සත්‍යයේ උපජ්ජති කෝදං රතම් භන්තංව ධාරේ ස්කි කරන හදන භ්‍රාන්ත රතයක් වගේ දරන්නේ කියලා කියනවා. එක සැරේ බ්‍රේක් ගන්නත් එපා බ්‍රේක් නොකර ඉන්නත් එපා. ගහලා නතර කරන්න. ආයෙත් ගන්න නතර කරන්න. එහෙම එහෙම කරනකොට තමයි අර භ්‍රාන්ත ගතිය අර වේගයටම කඩාන යන ගතිය නතර වෙන්නේ. ඉතින් එහෙම නැත්තම් එහෙම කරනවා නම් එයාටම රතාචාර්ය කියලා කියන නැත්නම් නිකන් අත්යාගේ රේස් රණ්ඩු අල්ලන්නේ ඊටවට ඒක රතාචාර්යවරයෙක් නෙමෙයි කියනවා. ඒ අපි ළඟ තියෙන සතිය, අපි ළඟ තියෙන ආනාපානී ඒ গিitar වැඩක් කරනකොට අවස්ථානුකූල යොදවලා ආපහු ගන්නවා. ගන්න ගන්න ඒකට අර වේගයෙන් එකට කස කැවිගෙන යන රාග ద్వේෂමව නතර කරන්න බෑ. වේගය අඩු කරන්න පුළුවන්. එතකොට අපිට තියෙනවා මේ ආනාපානිය පරියන්කේ සක්මනේ පරියන්කේ ඉන්නකොට සමතේ වඩන්න හේතුවක් කරගන්න පුළුවන් කාය සම්පත් කරන්න. ඉදින්දා වැඩවලදී වඩාගත් සතිය යෙදවීමෙන් රාග ద్వේෂමෝ කැපීමේ විපස්සනා පැත්තක යෙදවීමක් කරන්න පුළුවන්. ඒක හරියම සෙල්ලක්කාර වැඩක්. ඒ ආනාපානේ අතිරේක ලාභයක් ඒක. අදිශයක් වෙනකොට මොනවාර වෙනකොට තමන්ගේ මේ ආනාපානෙට හිත දාපු ගමන් අර කෙලෙස් වේගෙ කඩනවා. ඒකට කියනවා සාමාන්‍යයෙන් ඔය මේ ආනාපානේ කරන්නේ නැත්තම් පුරුදු නැත්තම් කේන්තියක් කරන බව දන්නවනම් 10ට ගණන් කරන්නයි කියනවා. ඒකට ගණන් කරන වේගෙට හිත ගිය ගමන් මේක හිත කැඩෙනවනේ. තමයි දන්නවා මේ කේන්ති ගියාට පස්සේ මම යහා වෙනවා. දැන් කේන්ති යමින් ඉන්නේ. ඒතකොට කියනවා 10ට ගණන් කරන්න කියනවා. ඉතින් එහෙම නැත්තම් පුරුදු කරපු කෙනෙකුට නම් කියත හැකි තමන් කරව භාවනාවට හිත දාන්න. එතකොට මද ඒ කියන්නේ ඇල්මැරිල්ලක් මේචල් වෙල්ලක් ආම්බන් වීමක් වෙනවා කෙලෙස් වල. එතකොට තේරෙනවා මේ අපි ඉගෙනගත්ත ක්‍රමය කවදාකවත් කාටවත් නැහැ කියන්න බෑ. හරියටම ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ක්‍රමය. මොනවාරි වෙච්ච ගමන් ඒක පාට තමයි කරන තියෙන ආනාපාන ශිද්ධා. ඒ මේ වේලවන ධර්ම ගෲප් එකේ ඉන්න වෙලාවේදී ඒක එක මහත්ෙක් කියලා තියෙනවා විශ්වවිද්‍යාලයේ කෙනෙක් මේ බුද්ධ ධර්මයෙන් ඇති වැඩක් නැහැ. ඒකෙන් කරන්න තියෙන්නේ ඔය බාහිකනගෙන PhD එකක් ගන්න එක විතරයි නැත්නම් MBA එකක් ගන්න එක විතරයි මම කරන්නේ ළමයින්ට එච්චරයි මම කවදාකවත් භාවනා කරන්න දෙන්නේ නැහැ. ඌව වැඩක් නැති වැඩක්. කාලේනාත් වීමක් කියලා මේ බාහන පන්තිකට ඇවිල්ලා කියලා. ඉතින් අනික් පාත්තය කියලා දෙනවා බුද්ධ ධර්මයේ තියෙන හරියක් තියෙන වැඩ ගන්න මිසක PhD මොකටද බං? MSc වල නෙමෙයි ඕක තියෙන කියලා දෙන්න ටික වෙලා ගත්තාම පුටුවක් ගන්න කියලා ගන්න හදලා කියනවා දැන් මේ විශ්වවිද්‍යාලේ ජොන්නේ. ඒ ගොඩින් මාත් හිටියලු මැද. ඉතින් ගොඩින් නැතත් බැඩ්මින්ටන් බලනවා වගේ මේ. දැන් පුටු උසපු ගාන මිනිහට අක්කාලා ඇතුළට ගත්තා. ඔදුනට එහෙම සංජය අර දෙන්න බැලුවලු දැන් පිච්චර් එක ගියාට බලන්න එක මිනිහා හිටියේ ඌත් කකුල ගත්ත දැන් දෙන්නට ලැජ්ජ හිතිලා තියෙනවා ඉතින් ડોක්ටර් වෙනාට කතා කළාලු ගොඩින්න මොකද උනේ කියලා මම දන්නේ මොකද උනේ කියලා එකපාරට ඇතුළට ගියයි කියලා එතකොට ඉබ්බ කට්ට කට්ට ඇතුළට ගත්තා වගේ ඇතුළට මම ගත්තා විතර ඒතකොට අර දෙන්න එහෙම සංජිනවා මේ Tamange රාගේ නෙවෙයි අර ගහගන්න දෙන්න වෙන්නේ එනිසා කවුරු හරි ගහ ගන්නවනම් අහ බලන්න ඉන්න එක 150ක් වයි කියනවා ඌ ඉන්ජනේ ගහගන්න. බලහින්ද කවුරු කන්දද කවුරු කන්දන්නේ බොරු. එනිසා අපිට තේින්න දුන්නාන් ටක් ගාලා වමට සිග්නල් දැම්ම දකුණට කැපුවා කියලා. ඒකෝර රාගෙත් අප්සෙට් මොහෙත් අප්සෙට් ඔක්කොම අප්සෙට්. තෝපොඩි දෙල්ලන් ටිකක් තියෙනවා තව ඉස්සරහට ඔය සතිය පුරුදු කරගත්තා නම් හැරෙන හැරෙන අත ගස උරුවා කියලා වෙන සෙල්ලම් ටිකක් තාතේ ඒතර රාගෙ එන්නම ඕනේ. ද්වේෂය එන්න ඕනේ. මොහේ එන්න ඕනේ ආපුවම බලනවා. මේ කොට දාපු ගම අර බත්තලි උතුරාගෙන යනකොට ඇලතර කොටවක් ගන්න. එතකොට හේමර උතුරන එක නැතර කරන කිරියලියක් වුණත් වතු ගින්දර අත ගන්න බැරි තරම් ඉක්මනට හෝස් දාලා එනවනම් වතුටියක් කරන එකයි තියෙන්නේ. දැන් ඉන්න උන්ට ගින්දර තියෙන එක දන්නේ නැහැ දරත් නැහැ උණු වෙලා එනකොට මොනවද තේරෙන්නේ නැහැ මේ පරණ ඉව මම මේ උගන්වන්නේ දැන් දර කැල්ලක් අල්ලලා ගින්දරපත්තු කරපු එක මම හිතන්නේ නැහැ. ඔක මේ කටුකෙටු කියනවත් ගන්න පුළුවන් වෙයි කියන එක. ඒ නිසා ඒක හරියට ගන්නෑ. කොහොම හරි උතුර ගන්න බත්තලියට වතුර දානවා වගේ එකක් තමයි තීද්ද වෙන්නේ. ආනපාන දාපු ගමන් අර ගිය ට්‍රෙන්ඩ් එක කඩලා යනවා. ඒක ඒක වෙන කෙනෙකුටවත් කරලා පෙන්නන්න තියෙනවා. හොඳට කුරුතු කරපු කෙනෙකුට එයාගේ ඇටෙන්ෂන් එක පොඩ්ඩක් එහාට ගිය ගමන් ඒ අර ගිය වේගي කඩලා යනවා. ඔය බුදුරජාණන් වහන්සේ අබෑට ගේන්නේ කියලා කිව්වේ ඒක තමයි. කිසారుවතමේ ඒකට දරුවා මැරිච්චව ශෝක මොකක්වත් නැහැ. අබෝය යනකොට වැඩේ තට්ටු. He said, he gave nothing to meditation, but he said that I can tell you what I lost, and he said that he lost over of the moment, anxiety, and the fear of death. He said, uh, what do you, do you recommend on that uh, It depends that if you are asking a child, a small child to meditate, he will ask what? So we elderly people get lost. But they don't know the suffering. They don't know the frustration. They don't know the tension. So then how can we ask them to do meditation? Can we say that it is to get rid of suffering or get rid of frustration or get rid of tension? No, because he says, what, what nonsense, I don't know the frustration. So we have to teach them in a such a way, just like a hobby or something like that. But we elderly old crocs, full of suffering, full of tension, full of frustration, then we can say the meditation is the pacemaker. If you, if you continue to suffer like that, you will get a headache and you will get a cancer, you will get this, that and you will die. So have meditation to uh, interface in between and then you have, you can erase something little bit temporarily. So therefore to the extent that you have suffering, tension, frustration, meditation be a therapeutic issue. healing. That is what happened in the West now. But if you continue to like that, there is another effect, preventive. The preventive is part is what we have to teach the child. Preventive part is the what we have to teach the person a little bit healed. As save, preventive means you save without doing any bad things do away with all the bad things. but that also meditation is there. So if you ask from the economic point of view, or political gain, or social gain, then better not to argue that that, that kind of idiots. So they know everything political, they know everything monetary, um, financial, they know everything social. But we are talking about this, getting rid of suffering and uh, the social, social, political, economics are the reason making suffering. And if they ask what is the, what is the gain we are getting in terms of political, social and economic, they have to say, I'm sorry, no. Then he, starts he, he will ask, why? What is the use of meditation? I have to say, of course, for a person like you, no use. Because he, he looked from the, everything from these mirror the lenses. So the, to give the theoretical answer, the Buddha mentioned in the Devata Samyutta, I gain nothing, I lost nothing, so therefore I am living in equilibrium like in a middle pace. For that, I am happiest person on the earth. Then the Devata, the, the deity also says, after long, long time, I have seen a medium kind of a person and uh, I am happy to tell you after long observation because it is not gain something, not lost something, see things as they are. So when we are teaching in the Western people, specifically the Western thinking kind of people, uh, we have to we have to start with the problem, their own problem. Otherwise, we must not go and say, please do meditate, please take precepts, please wear white clothes, please go to the temple they will consider we as jokers. Wait till they come on to the burning point and then we can introduce. And that I really experience now when I introduce the Satipasala, teaching young children, they ask what? Why should we them?" So there we have to be very strategic because we, they are, we can't sell this therapeutic side. We can't sell them preventive. We have to only talk think about the measures to introduce preventive. So the Western Buddhism also, business Buddhism, is utterly on therapy, utterly on healing. But uh, how can we give, you preventive kind of, that to be very, very strategic. But the Asiatic countries, Asiatic th um, uh, thinking, they consider life is suffering. For them, they are always, even before the Buddha, they were searching about different religious and political uh, uh, philosophical method, but the West, utterly mad, mad, mad world. We are going on pleasure principle. So meditation is kind of uh, nihilistic. It is a kind of uh, negative. It's a kind of non-creative, non-productive. So you have to be very, you have to go along a tight, tightrope walking. start with their own question, then we can give kind of an answer. හොඳයි එහෙනම් අපි තවදුරටත් ප්‍රශ්න වලට ආදර වෙන්නේ නැතුව මේ පැය අරගන්නේ මේක ඒක පොතේ සඳහන් කරලා තියෙන්නේ මේ ටී බ්‍රේක් එක කියලා. නමුත් මම කියන එක මේ යතරමෙද සක්මන් භාවනාවක් කරගන්න මොකද ඊට පස්සේ අපි පරියන්කයකට එකතු වෙන්නේ.